අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සීයතාපි භික්කවේ ගෙම්හානං පච්චමේ කාලේ තිතේ මජ්ජත්තිකේ මරිචි පන්දති තමේනං චක්කුමා පුරිසෝ පස්සෙය්‍ය නිජ්ජායෙය්‍ය යෝනිසෝ උපපරික්කේය තස්ස තං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝප පරික්ඛතෝ තිත්තකංචේව කායති තුච්චකංචේව කායති අසාරකඤ්ඤේව කායති කිංනිසියා භික්ඛවෝ භික්ඛවේ මරිචිස්ස සාරෝති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි මේ වෙනකොට කවුරුත් වගේ දන්නවා අපි මේ වැඩමුළුවේ දේතනාවලියට පේන පින්දූපම සූත්‍රය ඉදිරින් තියාගත්ත බව ඒ පෙන පිටකට රූපය නැත්නම් මේ කය උපමා කරපු සරුවච්චන් වහන්සේ ඊට පස්සේ ක්‍රමයෙන් වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය විඥාන ස්කන්ධය වශයෙන් අනිකුත් ඒ ස්කන්ධයන් විශේෂයි උපමා රූපක ඉදිරිපත් කරමින් ඒ සූත්‍රය දිගට දේශනා කරන කුළු ගන්නවනවා. ඉතින් පසුගිය දවස් තුනේ අපි ඒ රූපය සම්බන්ධ පෙනපීඩුවේ පෙනපින්ඩේ උපමාවත් වේදනාව සම්බන්ධව දියබබුලක උපමාවත් ගත්තා. දැන් අත ඒ අනුව එහෙම නැත්නම් ඒ හදාගත්ත පදනම මත ඉඳගෙන අපි මේ සංඥාව පිළිබඳව ਸਰවචන් ආංශයේ වණන පාඩමටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේකදී ਸਰවචන් ආංශයේ සඳහන් කර තිනවා යම් හේකින් ග්‍රීෂ්ම ඍතුවේ පස්චිම සාමි. ඒ කියන්නේ දීර්ඝ ඉඩෝරේ කාලෙක තිතේ මජ්ජත්තිකේ කාලේ දවසේ මධ්‍යන්නේ මරිචි පන්දති කෙනෙකුට පේනවා ඈත පේන මිරිඟුවක්. තමේනම් චක්කමා පුරුෂෝ. හොඳට ඇස්සති පුරුෂේ ඒක දිහා බලනවා. ඉතින් හොඳට බලාගෙන ඉන්නවා නුවණින් සලකනවා. යම් විදියකට ඒ විදියට ඇස්සති පුරුෂයෙක් බැලුවොත් ඒක විනිවිද බැලුවොත් නුවණින් සලකා බැලුවොත් ඒකේ කාන්තේම රිත්තක දෙයක් බව තුච්ඡ දෙයක් බව සාරයක් නෙද්දයක් බව තේරුම් ගන්නවා පුත්‍රජානාසිකට ප්‍රකාශ කරනවා කිංසියාබික්ක වේ මරිචිස්ස මර්තිකාපි සාරෝ මේ මිරිඟුවේ මහන්නේ මොන සාරයක්ද කියලා. ඒ මොකද අපි දන්නවා පිපාසයෙන් පීඩිත මුර්ගයෝ මුවෝ නැත්නම් වනසත්තු ඒ මිරිඟුව දකින්නේ දිය කඩක් විදියට. ඈත පේන සිටිජේ පේන දිය කඩක් විදියට. ඉතින් ඒක නිසා ඒ සත්තුන්ට තියෙන අර වැරදි සංඥාව නිසා දීපාසයට දියට ඇති ආධාව නිසා පුදුමාකාර වේගයෙන් අර මිරිඟුව පිටිපස්සේ දුවලා පස්සේ කාන්තාරේ අර තීන දාටි ටිකක් දාලා තීන සෙම ටිකක් හලලා මඟ මැරලා යනවා. නමුත් ඇස්සති පුරුෂයෙක් නම් එයා මේ මිරිඟුව දැක්කට ඒක මේ නිල් වතුරක් එහෙම නැත්නම් පිපාසයේ සංදිනවන්න පුළුවන් දෙයක් විශේෂයෙන්ම නැත්නම් ලඟ වෙන්න පුළුවන් දෙයක් කියලා කවදාකවත් හිතන්නේ ඒක මොකද ඒක මේ රිත්ත දෙයක් තුච්ච දෙයක් ඒ වගේම අසාර දෙයක් බව ඇස්සති පුරුෂයෙක් තාන. ඉතින් මේ වාගේ භාවනා ඇහැ නැත්තම් එහෙම නැත්තම් ධම්ම චක්ෂුෂේ නැත්තම් මේ ලෝකෙම අවාපාන දේවල් වලට මිනිස්සු රැවටිලා ඒ දුවන දිවිල්ලත් ඇස්සති පුරුෂයෙක් මේක තියා පොඩ්ඩක් පමා වෙලා පොඩ්ඩක් බලලා පොඩ්ඩක් විනිවිදලා පොඩ්ඩක් නුවණින් සලකා බලන්න බැරි නිසා අනික් අය ඉක්මවාගෙන ගිහිල්ලා ඒ මිරිඟු ස්වරූපයෙන් පෙන්වන මේ ලෝකය නැත්නම් මේ මවාපාන ලෝකයේ එනතම මේ වෙලඳැන්නීම් ලෝකයේ අසරණ වෙන ඇත්ත දිහා බලනකොට අර ඇස් ඇති පුරුෂයාට පේනවා මේ මවාපෑමේ මොන සාරයක්ද? සාරයක මොනම මවාපෑමක්වත් නැහැ. ඉතින් ඒක අපිට මේ ගත කරන පෞල් ජීවිතයක බැලුවත් එහෙම නැත්නම් සමාජ ජීවිතය ගත කරත් නැත්නම් තනිකර බැලුවත් ආධ්‍යාත්මික ජීවිතේ බැලුවත් අපි මේ මිරිගුව හඹා යන ගතිය මේ තොරතුරු තාක්ෂණي වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි ඒ නිසා තාක්ෂණයේ තව දියුණු වෙන්න දියුණු වෙන්න ඕනම කෙනෙකුට ඕනම දෙයක් මවලා පෙන්වන්න පුළුවන්. ස්වභාවයට ආපුවාම ඒ මව මවාපෑම රසයක් කරගෙන ජීවත් වෙන කෙනාට මේකේ පුදුම ගුඩ රතයක් රසයක් গুপ্ত රසයක් තියෙනවා. මොකද සාරයක් හොයන කෙනාට පේනවා මේ මිනිස්සු කොච්චරක් මේ පිටත ඔපේට නැත්නම් බාහිර ලෙල්ලට රැවටිලා කොච්චර පිරිසට යනවද කියලා. ඉතින් ඒක ਸਰවචන් වහන්සේ එදා ඉන්දියාවේ තිබුණු පරිසරයත් අද අපි මේ ගත කරන නවීන ලෝකේ පරිසරයත් බැලුවට තත්ත්වේ බාහිර වෙනස් වුණාට මනසේ සංඥාවල් අනුව යන ගතිය නම් කාලය අනුව හෝ දේශය අනුව හෝ වෙනසක් වෙලා නැහැ. કોઈ මිනිස්සයත් මේ ඔපේට තමයි දඟලන්නේ, මවාපෑමට තමයි දඟලන්නේ, සෝබනේට තමයි දඟලන්නේ. ඒ නිසා ඒ මිනිස්යාමත් සෝබන කරනවා. ඒ වගේම තමයි සෝබනේට රැවටෙනවා. අන්න එහෙම කෙනාට අපි පෘථග්ජනයයි කියලා කියනවා. යම් කිසි කෙනෙක් ඒ සෝබනීට රැවටෙන ගතිය පෘථග්ජන මනුෂ්‍යයාගේ නයිසර්ගික ආවේනික ලක්ෂණක් කියලා දැනගත්ත දවසේම ප්‍රධාන වෙන දේ තමයි මේ මනුෂ්‍යයාගේ සෝබනේ නැතිලා යන්නේ. එයා තවදුරටත් මවාපාණ්ඩ යන්නේ. එහෙම නැත්නම් සෝබන කරන්න යන්නේ. ඒ නිසා මේ බාහිර සෝබනේ සහ අතුරත සෝබනේ දෙකම එකේම පිළිවිබුවක් විතරයි. ඉතින් ඒක නිසා කාට හරි ඒ ශෝබන කරන වයසේ ඉඳද්දිම ශෝබන කරන පරිසරයක ඉඳගෙනම ශෝබන කරන මිනිස්සු අතර ඉඳගෙනම ඇස්සති පුරුෂෙක් මිරිඟුවක් දිහා බලලා ඒකේ රික්තයි තුච්චයි අසාරයි කියලා තේරුම් ගන්නවා වගේ මේක තේරුම් ගත්තොත් ඒ මිනිස්යාගේ ශෝබනේ නැති වෙන්න නැති වෙන්න ඒ මිනිස්යා මේ කුලයා කෙරෙහි ඝනයා කෙරෙහි කලකිරෙනවා මේ සමාජයේ කෙරෙහි මේ තියෙන මවාපෑම කෙරෙහි කලකිරෙනවා. ඒ කලකිරෙනවා කියලා කියන්නේ උක්කටලි උකටලි වෙනවයි කියලා කියන්නේ ද්වේෂය නිසා නෙවෙයි. ඊට පේනවා මේට වැඩිය කොච්චර ගමන ලේසිද ඒ කැලේක ජීවත් වෙනකොට මොකද කැලේ කිසිම මවාපෑමක් නැහැ. ගහක් වල කිසිම මවාපෑමක් නැහැ. ශූන්‍යාකාරය කියලා කියන්නේ මවාපෑමෙන් තොර තැනක්. ඉතින් මවාපෑමෙන් තොර තැන ජීවත් වෙන එක මිරිඟුවක් විනිවිද දකින්න වගේ. ඉතින් ඒක හොඳටම තේරෙනවා සර්වචන්නාංශේ මේ ශාසනයක් පවත්නකොට බුදුජානනාංශේ සඳහන් කර තියෙනවා ප්‍රාත්‍යහාරය තුනක් තියෙනවායි කියලා. ඉර්ති ප්‍රාත්‍යහාරය, ආදේශනා ප්‍රාත්‍යහාරය, අනුශාසනා ප්‍රාත්‍යහාරය කියලා. ඉතින් මේ ඉර්ති ප්‍රාත්‍යහාරය කියලා කියන්නේ විවිධ මැජික් කරලා පෙන්නනවා. පෙන්නලා මිනිසු Taman කෙරේ නතු කර ගන්නවා. ඊට පස්සේ ඒක ආගමක් කර ගන්නවා. ආදේශනා ප්‍රාත්‍යාරය කියලා කියන්නේ අනුන්ගේ හිත් කියෝලා සුවසේවාවල් කරලා පිටිස Taman කෙරේ නතු කර ගන්නවා. ආදේශනා ප්‍රාත්‍යාරය කියලා කියන්නේ දන්න ටික බණකට කියනවා තේරුම් ගන්න තේරුම් ගන්න නැත්තම් නිකන් හිටපහන්. කිසියෙම මවාපෑමක් නැහැ. ඒ විදිහට ශාසන තුනක් ප්‍රාත්‍යාරය තුනක් ਸਰවඥාන්සේගේ ਸਰවඥතා ඥාණයට වැටහිලා කියනවා මේ irdi ප්‍රාත්‍යාරය හා ආදේශනා ප්‍රාත්‍යාරය කියන දෙකම අනාර්යයි. එකම ශාසනයේ තියෙන්නේ අනුශාසනා ප්‍රාත්‍යාරය විතරයි. කියන දේ Taman දන්න දේ කියනවා. ඒක යථාභූත ඥානයි. ඇති ඇති. යම් කිසි කෙනෙකුට ඒක මදි නම් ඊට වැඩිය මේ සෝවණේ ඕනේ නම්, ගුඪ දේවල් ඕනේ නම්, গুপ্ত දේවල් ඕනේ නම් එයාට ඕනේ තරම් ඒ ਸਰුවඥය උගන්වීමට පිට ගොඩාක්ම වාපෑම් තියෙනවා. ගොඩාක් ගුඩ දේවල් තියෙනවා. ඉතින් ඒවත් යන පිරිසත් ඉන්නවා ගොඩක්. ඉතින් ඒක නා ඒවට ඇදිලා ගිහිල්ලා එයා කියනවා මේ ਸਰවඥ සාසනෙන් අපිට ඇති වැඩක් නැහැ. ඒක බොහොම ගැඹුරුයි. ඒක අපිට මේ ගත කරන ජීවිතේ ගැලපෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට මේ ඉක්මන් ක්‍රම වලින් අපිට අවශ්‍ය කරන දේ ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවායි කියලා. එදත් හිටියා. අදත් තියෙනවා. මේ විපස්සනා භාවනා කරන කෙනාට ලෝකයේ කියන රංගමඩලේ තියෙන නාඩගම මේ රංගපෑම බලනකොට යා මුනි භාවයටපත් වෙනවා මුවින්න බැන ඉන්න වෙනවා. කත්තා කෙරුවොත් පැටලෙනවා. ඒක නිසා සරුවචන් වහන්සේට ශාසනය ධර්මය අවබෝධ වෙච්ච ගමන් හිතුවා මේක කාටවත් කියලා වැඩක් නැහැ කියලා. කිව්වට කවුරුවක්වත් නැහැ ඒක තේරුම් ගන්න තත්යකට ඒකෙ වෙන්නේ සරුවචන් වහන්සේ වරදොල තේරුම් අරගෙන පව් කරගන්නවා. හැබැයි ਸਰවචන්නාංශයේ ධාරා සංකීකල්ප ලක්ෂය පෙරම් පුරනකොට බුද්ධෝ හම්බෝද ඉස්සාමි මුත්තෝ හම්මෝචේ පරේ තින්නෝ හන්තර ඉස්සාමි සංසාරෝගා මහබ්බයා කියලා තමයි ගැම්ම ගත්තේ. බුද්ධෝ හම්බෝද ඉස්සාමි මම පරම අවබෝධ කරගෙන මම ලෝක ජනතාවට අවබෝධ කරවන්නේ මේ. මුත්තෝ හම්මෝචේ ඉස්සාමි මම සංසාර සාගරින් මිදිලා අනික් අය මුදවන්නේ මේ. ඉන්නවන් තාරයිස්සාමි මම ඒකට ඈතර වෙලා අනික් අය ඈතර කරවන්නේ මේ සංසාරෝගා මහබ්බය මේ සංසාරේ ඕගය සැඩ වතුර සැඩපාර හරිය භයානකයි කියපු බුදුහාමුදුර බුදු වුණාට පස්සේ බණ නොකියන්න තීන්දුව කරා ඒ මොනක්වත් නිසා නෙවෙයි කාටවත් බුදුබණ තේරුම් ගන්න ඕන කමක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ තමන්ගේ තමන් දන්න ටික තමන්ගේ මත මතාන්තර ටික, තමන්ගේ රුචි අරුචිකන් ටික, තමන්ගේ පෞරුෂත්වය හොවා දක්වන්න පුඹල පෙන්නන්න තියෙන ඕන දෙයකට ඇදිලා යනවා. කිසිසේත්ම මේ තමන් ළඟ තියෙන ශකගති, තමන් ළඟ තියෙන මායාගති, තමන් ළඟ තියෙන වංචක ගති දකින්න එක කරප්පන් වෙනවා. ඉතින් ඒ නිසා ඇත්ත කතා කරන මනු කරන්න ගියාම ඒ තියෙන නොසලකීම නිසා මේක ගමනක් යන්න ඕන නිසා ඉල්ලුපසපෙම නීතියට පිරිස කැමති වුණා ටිකක් කියාගෙන යන කතාවක් තමයි හැම ආගමෙම තියෙන්නේ. මොන්න තරම් මොන්නම ත්‍විතිය කරත් බේරුමක් වෙනසක් ඇත්තෙම නැහැ. ওই මිත්‍යා දෘෂ්ටිය කියන දේවල් හෝ බුද්ධ ආගමේ. ඔක්කොගෙම තියෙන ඉල්ලුපසපෙම නීතිය විතරයි. ඒ මොකද ඔක්කොටම ඕනේ පිටකසාගෙන ජීවත් වෙන්න, සන්තෝෂ වෙන්න මේක පාවිච්චි කරලා. නමුත් මේ සංඥා ගැන ඉගෙන ගන්න ගියාම පේනවා ඒ කොච්චර අපි කූඩ ධර්ම ආරසා කරත් නැත්නම් අපේ රුචිය මතිමතාන්තර හොවා දක්වන්න හැදුවත් Taman රැවටෙන්නේ නැතුව කවදාකවත් අනුරවට්ටන්න බෑ. ඉස්සල්ලාම Taman රැවටෙන්න ඕනේ. ඒ නිසා Taman රැවටිලා අනු රැවටෙන මිනිස්සය හරිම අහිංසක මිනිස්සෙක්. මචර දොස් කියනවත් නරකයි. නමුත් ගොඩ එන්න බෑ. එකම වටවලල්ලේ කරකවනවා. උගක් ඒ පටලවගත්තු මිනිස්සය අමාරු වැටෙන්නේ අනුගාමිකව වැඩි වෙන්න වැඩි වෙනවා. පැටලව ගත්ත එක නම් පැටලෙන්නේ නැහැ. ටික දවසක් යනකොට කවුරු හරි කන රත් වෙන දෙකක් අහලා ඔක බොරු යකෝ කිව්වනම් පැටලෙන්නේ නැහැ. කට්ටිය වැඳ වැඳ පිටිපස්සේ යන්න ගියාට පස්සේ ඒ මිනිස්සයා වටේ රොස්ස බැඳෙනවා. ඊට පස්සේ මිනිස්සයා අපේ අපේ බාධාක ඌ අඳිනවා. ඌ අඳින්නේ ගොනාට තමයි තියෙන්නේ. ඌ දන්නේ නැහැ ගොනාට අඳිනවා. හැබැයි අඳිනවා කියලා තමයි කියන්නේ. ඕකට තමයි මේ ආලවට්ටම් කරනවා, රූපලාවන්‍ය කරනවා, වේස නිරූපණය කරනවා, එක එක නිලතල දෙනවා සම්මාන දෙනවා මේ සේරගෙම තියෙන්නේ එකෙක් මෝඩයට අන්දලා අනික් මෝඩරල පිටිපස්සෙන් ගිහලා අපුඩි ගහලා ඉතින් මේක මිරිඟුවක් කරගන්න. ඉතින් නමුත් එවැනි කාලෙක එවැනි ලෝකෙක ਸਰවඥාන්සනාවක් පහළ වෙලා මේ අන්ධබාල ජනතාවට මේක කරන්න ආරාධනා කරනකම් හිටියා සහම්පති බ්‍රහ්ම රාජයා. සහම්පති බ්‍රහ්ම රාජයා ඉස්සරහට එල එක දණක් බිම ඔබලා උතුරට සකස් කරගෙන අවසරයි නිරුකාණන් වහන්සේ ඔබ වහන්සේත් මෙච්චර අවබෝධ කරාට පස්සේ මේක හෙලි කරේ නැත්තම් ලෝකයාටම ඇහැ නැති වෙලා යනවා. ඔබ වහන්සේ මෙතෙක් කල මේ කරපු මේ අවබෝධ කරගත්ත දේ ලෝකයා කෙරේ අනුකම්පාවෙන් දේශනා කරන්නයි කියලා මම ලෝකයා වෙනුවෙන් ඉල්ලා ඉන්නයි කියලා සාම්පති බ්‍රහ්මරාජයා ආරාධනා කරා කියන කතාවක් අපේ පොත්වල තියෙනවා. ඒ මොනක්වත් නිසා නෙවෙයි මිනිස්සුන්ට සත්‍ය අහන්න ඕනකමක් නැහැ. ඒ කට්ටියට ඕනේ ඒගොල්ලෝ කැමැති දේ අහන්න. කවුරු හරි Taman කැමැති දේ කියනවනම් ඒක පිටිපස්සේ යනවා. ඉතින් ඒ වගේ බාහිර අභ්‍යන්තර දෙක සම්බන්ධ කරලා බැලුවොත් අපේ රුචි රුචි ගායකයෝ පිටිපස්සේ, රුචි රුචි නළුවෝ පිටිපස්සේ, රුචි රුචි ජනප්‍රියය පිටිපස්සේ අනේකේ ඇතුළත සෙල්ලම තමයි ඇයි ඒ විදිහට බාහිර රංගනයක් එලිපිට නැටිලක් කරන්න ඉසලා වෙස් බඳින හැටි තමයි මේ සංඥා ස්කන්ධය විස්තර කරනකොට විස්තර වෙන්නේ. ඒක නිසා සෑහෙන දුරට Taman ගැන විවේචනාත්මකව නැත්නම් ඇති හැටි දැකීමේ අවශ්‍යතාවය නැත්නම් ඒ දෘෂ්ටි කෝණයම නැත්නම් ඒ කියනා වූ මානසිකාරය නැත්නම් සංඥා පිළිබඳ බණහනකට අර දිවේ අර තියෙන පෙත්ත තියාගන්න වෙනවා heart attack වෙනවා තියෙනවා දැනගෙන අපෝ TNT පිටියම කට්ටියට. මොකද හදිසි ඕක අහගෙන ඉන්නකොට හක් ගන්න පටන් ගන්නවා නිකන් ඉඳපු තාම මැරලා වැටෙන්න ඉඩ තියෙනවා. ඒ තරම්ම මේ කරන විකාරේ. පොල් කටුමාලියේ දාගෙන කරන විකාරේ තමයි ලෝකේ තියෙන්නේ. ඒ නිසා අපි බලමු අර රූප රූපස්කන්ධය පිළිබඳව අපි නානා ආකාරයෙන් මේක මමය මේක මාගේ මේක මගේ ආත්මය කියාගත්තට පස්සේ අපි නටන නාටකමක් තියෙනවා. ඊට පස්සේ මේ වේදනාවල සැප විතරක් ලබන්න ඕනේ දුක නැති කරන්න ඕනේ මමත් කරන්න ඕනේ මගේ දරුවොත් කරන්න ඕනේ නෑදෑපිරිසත් කරන්න ඕනේ කියවම තවත් නාටකමක් නරනවා. මේ නාටකම් දෙකටම යටින් මේ සංඥාව තමයි මිරිඟුවක් පිටිපස්සේ යන මුවේකට මේ තද 10ක් කැකෑරෙන වාතයක් ජලයේසේ පේන ගතිය විමස බලන්නේ නැතුව විනිවිද බලන්නේ නැතුව යෝනිසෝමංස්කාරය යොදන්නේ නැතුව ඒක අනිත් කෙනාට ඉස්සලා දුවගෙන ගිහිල්ලා බොණ්ඩ තියෙන ආසාව වගේ තමයි සංඥා වැඩ කරන්නේ ඒ නිසා ඒක පිළිබඳව උගන්වනකොට ඉතාමත්ම භයානකයි තව කෙනෙක්ගේ සංඥාව ඉගෙන ගන්න ගිහිල්ලා තව කෙනෙක් පහත් කළ සලකන එක. ඒක ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන බරපතලම වැරද්දක්. නමුත් අපි නිදර්ශන ගන්නවා හැබැයි ගත්තක මම ඒක Tamanට ආරූඪ කරගන්න ඕනේ ආරූඪ කරලා බලන්න ඕනේ මේ අඳින ඇඳිල්ල මේ රැවටෙන රැවටිල්ල මේ තියෙන සෝබනේ නැත්නම් මේ තියෙන ආලවට්ට මවාපෑම කොතෙක් දුරට මයි ළඟ තියනවාද කියලා. එකක් කියත හැකි <clears throat> අනුන්ගේ සංඥා විපල්ලාසයක් එනතන් අනුන් සංඥා පටලව ගැනීමක් මට තේරෙන්නේ මාත් සංඥා විපල්ලාසක ඉන්න නිසා තමයි. එහෙම නැත්නම් මට තේරෙන්නේ ඒ නිසා කාට හරි දෝෂයක් කියනවනම් අපි කාට හරි දෝෂයක් දකිනවනම් ඒ දෝෂේ දැකීමම තමයි මගේ දෝෂේ. ඉතින් අපි යාට කිව්වොත් ඔබ සෝබනකාරයා. එහෙනම් ඔබ ආලවට්ටම් කරනවා. ඔබ මවාපෑම කරනවායි කියලා ඒ කියන මිනිස්යාටත් ඒ තරමටම ආලවට්ටමක් තියෙන්න ඕනේ අර මිනිසයා කියන දේත් එක්ක ගැටුමක් ඇති වෙන්න. ඒ නිසා සර්වඥංශය සඳහන් කරලා තියෙනවා සංඥා විරත්තසන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තසන සම්ති මෝහා යම් කෙනෙකුට මේ සංඥා පිළිබඳව පටලවිල්ලක් නැත්නම් කවදාවත් කිසි කෙනෙක් ගැටෙන්නේ වැරද්ද දැක්කත් හොඳ දැක්කත් හරි දැක්කත් වැරදි දැක්කත් ඒ දන්න මේක හුදු සංඥාක පටලවිලා තියෙන්නේ. ඔයාට ඔය තේරිච්ච දාසේ තේරුම් ගනිය මම මොකට යෝග පෙන්නලා දෙන්න යන්නේ ගිය ගම ගැටුමක් ඇති වෙන නිසා සංඥා විලත්තස්සන සම්ති ගම්තා. සංඥාවක් තියාගත්ත ඕනේ අපි තව කෙනෙක්ගේ දොස් දකින්න. සංඥාවක් තියෙන්න ඕනේ අපිට අනික් කෙනා වැරදි කියලා කියන්නේ. ඒ කෙනා අනිවාර්යයෙන්ම ගට්ට තේ ගට්ටේ අන්තා විචරಂತಿ ලෝකේ සංඥා ඒ සංඥාන්ත දිට්ඨින්ත යේ අග්ගහෙන්තා තේ ගට්ටේ අන්තා විචරಂತಿ ලෝකේ යම් කෙනෙක් සංඥාව පටලවා ගත්තොත් ඒ අනුව දෘෂ්ටියක් හැදුවොත් එයා ගැටි ගැටි ලෝකයක් එක එකන එක එකන ගැටි ගැටි ලෝකේ යනවා අවබෝධ කරපු එකන අනික් කෙනා සංඥාව පටලවාගෙන හිටියා අනිත් කෙනා සංඥා තේරුම් අරගෙන හිටියත් කවදාකවත් ඒක තමන්ගේ පව් පව් කුරේට දාගන්නේ ඒ යාගේ ප්‍රඥාව පටලවා ගිල්ල තියෙනවා. වැඳලා ඇහුවොත් මෙන්න මේමයි ඔබතුමා නැත්තම් ඔබතුමිය කරදරයක් නැතුව මේ ගමන යනවා. අපි යන යන තැන පටලවා වෙනවා. අනේ මට අනුකම්පා කරලා මේකට ගැලවුම් මාර්ගය කියලා දෙන්න කිව්වොත් විතරක් අන්න පොතේ අහවල් තැන මෙන්න මෙහෙම තියෙනවා. පොඩ්ඩක් ගිහලා බලන්න කියලා. බුදුහාමුදුරන්ගේ නම කියලා. ධර්මයේ නම කියලා. ආචාර්ය වංශගේ නම කියලා පිටත් කරනවා. කදාකවත් නරකයි විග්‍රහ කරන්න යන්න. මොකද විග්‍රහ කරපු ගමන් ඒක තමන් උසස් වෙලා අනු පහත් වෙලා ඇති කරගන්න ගැටුමකට හේතු වෙනවා. ඒ නිසා ඒ සංඥා පිළිබඳ තියෙන විසඳීම විශේෂයෙන් වෙන කෙනෙකුගේ චරිතයක් හෝ ක්‍රියාවලියක් ගත්තට පස්සේ කොච්චර අත්‍යන්ත කෙනෙක් වුණත් ගැටුමකින් මිසකක් කෙලවර වෙන්නේ හැබැයි එකක් කියන්න පුළුවන්. හුඟක්ම ගැටුම ඉන්නේ හුඟක්ම අත්‍යන්ත කට්‍යයත් එක තමයි. කදාකවත් නොදන්න සම්බන්ධ නැති කෙනෙක් එක්ක අපිට කිසිසේත්ම සංඥා ප්‍රශ්නයක් එන්නේ අපිට අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ මේ අපි ළඟ ඉන්න පිරිසත් එක්ක තමයි. ඒ නිසා සංඥාව හරියට තේරුම් ගත්ත කෙනා ළඟ ඉන්න කෙනායි මැද ඉන්න කෙනායි තරහකාරය තුන් දෙනාටම සමසේ සලකනවා. මොකද ඒ තුනට වෙන් කළ සලකන්නේම සංඥා පටලවිලක් නිසා. ඒකෙන් වැඩිම දුක් දෙන්නේ මයි ළඟ ඉන්න කට්ටිය තමයි. ඒකට තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායතෝ භයං එනතම් පෙමතෝ ජායති ශෝකෝ පෙමතෝ ජායති භයං කියලා තියෙනවා. ඒ නිසා කිට්ටුවන්තෙන් ප්‍රේම කරන අය අතර තමයි අපි ආශා කරන තණ්හා කරන අයත් එක තමයි මේ පටලවිල ගොඩක් තියෙන්නේ. ඒක නිසා සංඥාව තේරුම් අරගන්න ටිකටවත් අඩු ගන්න කියනවා. ඒ ප්‍රියයන්ගේ පොඩ වෙන් වෙන්නේ. තමන්ගේ අත්‍යන්ත දේවල් වලින් පොඩක් ඈත් වෙන්න ඈත් වෙන තුරු මේ මාතෘකාව තේරුම් ගන්න බෑ. මොකද ඒක අසුචි වලක බැහැගෙන සන්ලයිට් සබංගාල හොද හොද නානවා වගේ. ලක්ෂ බංගාල නාලා අසුචි වලේ ඉන්නේ. ඒ කොච්චර ඇවත් ලක්ෂ නෙවෙයි සන්ලයිට් නෙවෙයි මොනවා ගෑවත් läගලා තියෙන අසුචි වල. ඒ නිසා අපිට පොඩ්ඩකට සිද්ධ වෙනවා ඒ සංඥා ලෝකයෙන්. එහෙම නැත්නම් අපි මවාගත්ත අපේ මේ බුබුලෙන් පොඩ්ඩකට එහාට ගිහිල්ලා මේක දිහා බලන්න ඉතින් ඒකත් තමයි. පරිේශන මට්ටමකට හෝ ඒකත් අමාරුයි. ඒක නිසා මේ ප්‍රශ්නේ මේ එක බණකින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක රැයකින් විසඳන්න පුළුවන් ප්‍රශ්නකුත් නෙවෙයි. දිගින් දිගට දිගින් දිගට කටයුතු කිරීමෙන් තමයි විසඳන්න තියෙන්නේ. ඉතින් අපි කොතනින් හරි පටන් ගන්න ඕනේ. ඉතින් මේකේ තියෙන භයානකම අනත මේකේ තියෙන වැදගත්කම දක්වන සූත්‍ර රාශියක් තියෙනවා. ඒ වෙනත මේ සංඥාස්කන්ධය පිළිබඳව අවබෝධයේ තියෙන ගැඹුර උගාක්ම මම දැක්කේ විස්තර සහිතව විස්තර කරන පොට්ටපාද සූත්‍රයේ ඒක දීඝනිකාය සූත්‍රය උගාධික සූත්‍රයක්. හැබැයි ඒකේ මොකුත් නැහැ. ඇහි කුණක් අයින් කරන්න වගේ ලස්සනට සරුවචනංශ අයින් කරනවා. මම අද පොට්ටපාද සූත්‍රයේ දිගින් දිගට උද්දුත කරන්න යන්නේ නමුත් ඒකට පෙළඹිච්ච කතාව පසුබිම් කතාව මතක් කරොත් මම හිතනවා අපිට හිතා ගන්න පුළුවන් වෙයි කියලා අපිට මේකෙන් කොහෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා. සරුවචන් වහන්සේ පින්ඩපාති වයින් ගමන් කල්පනා කරලා බලනවා දැන් කල් වේලා වැඩි. කිවල් වල තාම්පත් ඉදලා නැහැ. ඒක නිසා පොට්ටපාද පරිබ්‍රාජකයා ඉන්න අන්‍ය තීර්ථක ආරාමයකට යනවා. යනකොට පිරිස කෑකොත් සංඝකයා ඉන්නවා. පොට්ටපාද පරිබ්‍රාජකයා කියනවා එයා ගෝලයන්ට අනේ සරුවචන් වහන්සේ වටනවා මේ පැත්තට කතා කෙරුවොත් එන එකක් නැහැ. ගෝසා කෙරුවොත් එන එකක් නැහැ. සරුවචන් වහන්සේ නිසද්දතාවයට කැමති කරුණා කරලා ඒ උත්තරමන් වහන්සේගේ පැමිණීම අපේක්ෂාවෙන් අපි නිස්සද්දතාවයෙන් කරු කරමු කියලා. ඉතින් ਸਰවඥාන්තර දැනෙනවා යනකොටම නිස්සද්ද වෙනවා. ගිහිල්ලා ඉතින් ආසනයක් පනවනවා වාඩි වෙලා පොට්ටපාද නීචාසනයක ආසුන් ගන්නට පස්සේ කියනවා. පොට්ටපාද මං ආ එnde ඉස්සලා ඔයගොල්ලෝ මොන වගේ කතාවකද හිටියේ? නැත්නම් මං මේ පැමිණීම නිසා මොන වගේ කතාවද අඩාලුනේ කියලා කියනවා. එතකොට පොට්ටපාද කියන අවසරයි ස්වාමීන් වහන්සේ අපි ඒ කරපු මේ තිරිසන් කතාව තිබිච්චාවයි. ඔබ වහන්සේ වගේ උත්මෙක් මෙතෙන්ට පැමුණාට පස්සේ ඔය කතාව කියලා ඇති වැඩන්නේ ඒක මට පස්සේ හරි අහගන්න පුළුවන් මට අවසර දෙනවනම් මට ඔබ වහන්සේ වගේ උත්මෙක් ආපුවම අහන්න ප්‍රශ්නක් තියෙනවා. එතකොට ඔන්න දෙබස පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා කුතුහල ශාලාවේ නැත්තම් අපි දැන් තියෙන ප්‍රජාතාලාව වගේ තැනක ඔක්කොම පඬිතුකෝල්ල රැස් වෙච්ච වෙලාවක පුට්ටපහගත් ආසනයක් කරගෙන ඉඳලා තියෙනවා. එතකොට එක්කෙනෙක් අහලා තිනවා අදි සංඥා නිරෝධය කියන්නේ මොකක්ද අපි දන්නා මේ නිරෝධය කියලා කියන්නේ නැති වී යාම, ක්ෂය වී යාම, වැය වී යාම සංඥා නිරෝධය කියලා කියන්නේ මේ සංඥා ස්කන්ධයගේ ක්ෂය වීම, වැය වීම, නිරුත්තර වීම, අභි සංඥා නිරෝධය. ඒකේ ඉතුරු නොකර ශ්‍රේෂ්ඨම නිරෝධය මොකද්ද කියලා. ඉතින් ඔක්කොමලා අදහස් හෙලි කරා. ඉතින් පොට්ටපාද කියනවා අවසානයේ සභාව විනිශ්චය කරන වෙලාවේ අදහස් හතරක් තිබුණා. මේ සංඥාව කියන එක හේතු අප්‍රත්‍යයෙන් පටන් ගන්නවා. කිසියම් කෙනෙකුට කොහොමඩක්වත් අගක් බලක් හොයන්න බෑ. ඔහේ සංඥා වෙනවා, ඔහේ සංඥා වෙනවා. ඒක නිසා ඒකේ අපිට කිසිම පාලනයක් කරගන්න බෑ කියලා එක්කෙනෙක් කිව්වයි කියලා. අනිත් එක්කනා කිව්වලු එහෙම නෑ. සංඥාව තමයි ආත්මය කියන්නේ සංඥාව තියෙනකොට ආත්මය තියෙනවා. විසංඥ වෙනකොට ආත්මය නෑ. කාට හරි සංඥාව තියෙනවා කියන්නේ ආත්මය තියෙනවා. විසංඥ නෑ, සංඥාව නෑනේ, ආත්මය නෑ. ඊට පස්සේ මේ දෙකම ප්‍රතික්ෂේප කරලා තව එකෙක් කියලා තියෙනවා. නෑ නෑ මේ ਸਰබලධාරි දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියන් කැමති වෙනකොට සංඥා දෙනවා. පුද්ගලයා සංඥී වෙනවා. එයාට ඕන වෙනවා සංඥාව අයින් කරනවා. එයා අසංඥී වෙනවා. සංඥාව නැති කෙනෙක් බාරපත් වෙන එක තීන්දුව කරන්නේ ਸਰබලධාරි දෙවියන් වහන්සේනවා කියලා. එතකොට තව කෙනෙක් ඉඳලා තියෙනවා. ඉඳලා කියලා තියෙනවා නෑ නෑ. සංඥාව එහෙම හේතුවක් ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්ුත් නෙවෙයි. සංඥාව කියන එක ආත්මයක් නෙවෙයි. සංඥාව කියන එක නොපෙනෙන ਸਰබලධාරි දෙවි කෙනෙක් තානිකුත් නෙවෙයි. ඉන්ද්‍රජාල සහිත බලවත් වේද ඇති බමන සමන ප්‍රාපෝණිනවා භාවනා කරන එයාට පුළුවන් ඕන කෙනෙකු ඔලුවට සංඥාව දාන්න. එයාට පුළුවන් ඕන කෙනෙකු සංඥාව ගන්න. ඒ නිසා ඒගොල්ලෝ අතේ බලේ තියෙනවා තව කෙනෙක්ගේ මනස පාලනය කරන්න. එයා තමයි සංඥාව දෙන්නේ කියලා. ඒතර පොට්ටපාද මුල්ල කරලා කල්පනා කරලා හිටියලු. දැන් කිසි කෙනෙකුට නිගමනයකට එන්න බෑ. අවසාන තීන්දුව හතරක් තියෙනවා. එදා කල්පනා කරන අනේ මෙතන බුදුහාමුදුරුවෝ හිටියනම් නිගමනයක් දෙනවනේ. ඔබ වහන්සේ මට සිහි වුණා ස්වාමීන් වහන්සේ සෙනගේ ඉඳද්දී මම ඒ වෙලාව කතා කරේ නෑ. දැන් ඔබ වහන්සේ ආපු නිසා මම මේ ඔබ වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරනවා කියලා. ඉතින් මේ හතර තමයි අපි ඉන්නේ. අපි හිතනවා මේ ඉඳපු ගමන් මගවලුවට දඩස් කාල මොනවද ආවා ඒක මම දන්නෙත් නෑ කවුරුවත් දන්නේ ඒක ඉබේ පහළ වෙච්ච අහසෙන් කඩා වැටිච්ච එකක් කියලා අපි සමාජලාට හිතෙනවා. එහෙම නැත්නම් අපි හිතනවා මේ සංඥාව තියෙනකන් තමයි පණ තියෙන්නේ. සංඥාව නැති වෙනකොට පණ නැහැ. ඒක සංඥාව තමයි ආත්මේ. රූපේ ආත්මය කියලා ගන්නෑ. වේදනාව ආත්මය කියලා ගන්නෑ. සංඥාව ආත්මය කියන කට තමයි අයිටි කාරෝ කියලා කියන්නේ. ඒගොල්ලන්ට ඒක තියෙනකන් හම්බ කරගෙන කන්න පුළුවන්. ඒක නැති වුණාට පස්සේ ඒගොල්ලෝ ගාම මොනම වස්තුවක්වත් නැහැ. ඒගොල්ලෝ තියෙන අරේ තියෙනක මෙහෙට දෙනවා, මෙහෙන් තියෙනක එහාට දෙනවා. නිෂ්කාශනයේ විතරයි ඔය ইনফরমේෂන් ටෙක්නොලොජි එකකින් කිසිම නිෂ්පාදනයක් නැහැ. එහි මේ තියෙන තොරතුරු එකතු කරලා කොත්තු රොටි ගහන්නේ. ඊයේ තුරේචයි අදේ තුරේචයි ඔක්කොම එකතු වෙලා චටි චටි දාලා ගහලා ලංකාවේ හරි ප්‍රසිද්ධයි කොත්තු රොටි. තවත් ගානක රොටි ඉතුරු වෙච්ච ඒවා කෑම ඉතුරු වෙච්ච ඔක්කොම අරගෙන කුත්තුව ගහලා දෙනවා. ඉතින් කොත්තු රොටියක් තමයි IT කියලා කියන්නේ. ඒකේ ජීවත් වෙන අය ඒගොල්ලෝ හිතනවා මේක තමයි ජීවිතේ. අද ලෝකේ තියෙන උත්කෘෂ්ම දේ IT. අපිත් කරන්නේ IT. එනිසා අපේ අතේ තමයි පාලනේ තියෙන්නේ. ඒගොල්ලෝ මේ තානිනවා. එහෙම නැත්නම් හිතනවා සරපරදාරි දෙයයන් ආංශ කියලා. බුදුහාමුදුරෝ සහ Hindu ආගමේ සමහරක් අර අනික් සියල්ලම හිතනවා අපිට මේ සියල්ලම සිද්ධ වෙන්නේ දෙයියෝ නිසායි කියලා. අපිට මේ සියල්ලම සිද්ධ වෙන්නේ කවුරු හරි පිටිපස්සේ ඉඳලා අපිව විනිශ්චය කරනවා. ඒ විනිශ්චය කරලා අපි ඔළුවට එක එක දේවල් දාන. ඒ යනවා තමයි සිද්ධ වෙන්නේ කියලා. එහෙම නැත්නම් සමහර විට දෙයියෝ අහසේ නෙවෙයි ඉන්නේ මේ ලෝකේ ඉන්නවා. ඉතින් ගිහිලා එක එකනාගේ ආශිර්වාද ඉල්ලනවා. එක එකනාගෙන් පේන බලනවා. එක එකනාගේ නස්තත්‍ර බලනවා. එයා ළඟ තමයි තියෙන්නේ මගේ සුභ සිද්ධිය. එයා ළඟ තමයි තියෙන්නේ මගේ අභිවෘද්ධිය කියලා මේ ලෝකෙම ඉන්න සාමාන්‍ය කෙනෙක් අල්ලගෙන එයා උසස් කළ සලකවගෙන එයාගේ ඇසුර හැම දේශපාලනච්චෙක්ම ඔය අනුන්ගේ සංඥා වෙනස් කරන්න පුළුවන් අති බලධාරී කට්ටියක් පාටපත් වෙලා ඉන්නවා අද වෙනකොට. පන්තිතුමාගේ ලියුම තියෙනවා නම් ගෑණියෙක් මිනිහෙක් කරන්න පුළුවන්. ඕන දෙයක් කරතයි. ඉතින් ඒගොල්ලෝ ඒක අදහන. ඉතින් මේ ටිකේ තමයි අපේ ජීවිතය යන්නේ. මේ ਸਰවඥාන්සේ ඒක කිව්වට පස්සේ ਸਰවඥාන්සේ විස්තරයක් දෙනවා. ඉතින් ඒ විස්තරය උගක් දිග සූත්‍රයක්. ඉතින් ඒ නිසා ඒ පොට්ටපාද සූත්‍රය පිළිබඳව විස්තර විභාගයක් තියෙන තැනක් දැක්කොත් අහලා බලන්න. ඒක කල්ය අර ගන්න වටිනවා. මොකද ඒ තරම මේ සංඥාව එක්ක වැඩ කරන එක ඒකට වැඩ කරන්න මනස සකස් කර ගන්නවා කියන එක ලොකු විප්ලවීය ආරම්භයක්. ඒක නැතුව කොච්චර බණ ඇහුවත් කොච්චර භාවනා කරත් මොනින්නාව කලයකට වතුරක් කරා වගේ. අන්තිම කිසි කෙනෙකුට මේ විවෘත භාවය ඇති කරන්න පුළුවන් නම් ඒ විවෘත භාවයේම තමයි අහන බණේ වටිනාකමයි තියෙන්නේ. කරන ධර්ම කරන භාවනාවක තේරුම ඇති කරලා දෙන්නේ ඒකට සූදානම්කම. ඒ විදියට අපේ හිත සකස් කරන නැත්නම් අපේ හිත කුරුවල් කරන නැත්නම් විවෘත කරන හෝ ආවරණය කරන ධර්ම තුනක් ਸਰවඥ ශාසනයේ තියෙනවා සංඥා චිත්ත දිට්ඨි වශයෙන් ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ මනස තාම තියෙන සංඥා මට්ටමේ නම් ඒක පිළියම් කරන්න පුළුවන් ඒ සංඥාව වෙන සංඥාවකින් ප්‍රතිස්ථාපනය කිරීම පිළියම් කරන්න පුළුවන් නමුත් එයා ඒක නැවත නැවත භාවිතාව හරහා ඒක චිත්ත මට්ටමට ගත්තනම් පිළියම් කරන්න බැරි මට්ටමට යනවා එයා ඉන්නේ ඒ දැඩි හිත දැඩි කරගත්ත කෙනෙක් කවුරුත් කියන දෙයක් අහන්න කැමති නැහැ. ඒකට කියනවා පිටකර වෙච්ච මිනිස්සෙක් කියලා කේස් හාඩ්නින් කියනවා. කවුරුත් කියන දෙයක් අහන්න යාගත්ත දැඩි මතෙම ඉන්නවා. ඒකට කවුරක්වත් අත තියන්න යන්නේ ඊට පස්සේ යනවා ඒක දිට්ඨි මට්ටමට. ඒතකොට සරුවච්චන් වහන්සේවත් අත තියන්නේ නැහැ. ওই මෝඩයෝ තමයි මේ බුද්ධහව උගන්වන්න හදන්නේ මිත්‍යා දෘෂ්ටිකයන්. කෙරෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. කෙරුවට වැඩක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ දන්න වැඩක් නැහැ කියලා. බුදුජානනාංශයේ ධර්මයක් දේශනා කරන්නේ විවෘත මනසක් ඇති සංඥා විපල්ලාස තිබුණාට කමන්නේ ඒක හදන්න පුළුවන්. චිත්ත මට්ටමට කුරුවල් වෙලා තියෙනවනම්, දිච්ච මට්ටමට කුරුවල් වෙලා තියෙනවනම් බුදුචානන්සේගේ වටිනා කාලය ගන්න. ඉතින් අපි කොහොමද මේ බෞද්ධ ලෝකයක් හදන්නේ? අපි කොහොමද බෞද්ධ රටක් හදන්නේ? කොහොමද බෞද්ධ සමාජයක් හදන්නේ? කවදාවත් කරන්න බෑ. ඒක කරන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ හිතපුණේ. ඒක නමුත් අපේ තියෙන මෝඩකමට අපි අපේ පවුලේ ඔක්කොම සිල් රැකගන්න හදනවා. ඔක්කොටම දන් දෙව්වන්න හදනවා. ඔක්කොටම භාවනා කරවන්න හදනවා. ඒ කියන්නේ අපි මේ වටිනාකම මේක බරපතලකම දන්නේ නැහැ. ඒ කියන්නේ මේ පුද්ගලික වෙලා ආත්මාර්ථකාමී කරන්න කියන එක නෙවෙයි. කැමැති කෙනා එයි. විවෘත වෙච්ච කෙනා එයි. එයාට ඕනේ නම් ඒක කියලා දෙනවා මිසක්කා පාරායිනි ජාත්‍යන්තර බහු විපස්සනා භාවනා මධ්‍යස්ථාන කියලා ගහලා එන්න ඔක්කොමලා එන්න පළවෙනි දවසේ පළවෙනි ධ්‍යානෙ දෙනවා දෙක දෙවෙනි එක දෙනවා තුන හතර පහ පස්වෙනි දවසේ සෝවාන් අනාගාමි කරලා යන දැන් හරියට තියෙනවා. ඉතින් කට්ටිය මේ වගේ ඇවිල්ලා බය ගානක් භාවනා කරලත් <coughs> මොකක්වත් නැහැ තිබුණ එකක් නැතුණා කියනකට වැඩි අර වගේ තැනකට ගිහලා 1 2 3 4ට හරීම කැමතියි. ඉතින් ඒක මම හිතන මේ අත්තම්බලාට වැඩි මේ ඉන්න කට්ටියට වැඩි අපේ අපේ යුගේ හුඟක්ම ප්‍රසිද්ධයි. ඉස්සර කාලේ ඔය කෝලම් තිබුණේ නැහැ. ඉස්සර කාලේ මේ සෝවාන් වෙනවා තියා ධ්‍යාන ලැබනවා කියන එක අහන්නවත් තිබුණේ නැහැ. ඊට පස්සේ එයාට බලනකොට දැන් හොඳයි කියලා මට හිතෙනවා. අතර මෙතර පඳුරකට පයින් ගහනකොට රහතන් වහන්සේලා දෙන්නත් උන් දෙනා විසිනවා දැන්. ඕඩි තැනක ලංකාවේ ඒක කියලා වැඩක් නැහැ. ඉදපු ගම ඩක්කාර රහතන් වහන්සේලා වහන මේ ළඟදී මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වුණා. ඊට පස්සේ මේ තම්බි වනසෙක් ඇවිල්ලා ඉරාක් වලින් ඉඳලා ඇවිල්ලා ලංකාවට නම් ඇවිල්ලා නෙවෙයි. එයා ඉරාකෙදිම ටෝක් එකක් දෙනවා. ලංකාවේදී මට බලන්න හම්බුණා. මහා පරිනිර්වාණ සූත්‍රය ගැන. මහා පරිනිර්වාණ සූත්‍රයේ 28 වෙනි පරිච්ඡේදයේ මෙන්න මේ වාක්‍ය ටික කියලා එයා අපේ කට්ටිය දන්නේ නැනවා කියවලා නැහැ මෙතන ඉන්න කවුරක්වත් කියවලාවත් නැහැ. මේ තම්බි කතා කරන්නේ. තම්බි තම්බිලාට කියනවා මේක හොඳට කියලා බලන්න පුදුජානන්සේ කියලා නැද්ද? මගෙන් පස්සේ තව කෙනෙක් එනවයි කියලා. එයා නෙවෙයිද මේ ප්‍රොෆට් මොහමඩ් කියන්නේ. එයා ළඟ නැද්ද ওই කරුණු ටික? ඇවිල්ලා මම අවුරුදු 500න් ආවනේ. එයා තමයි බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. ඒ නිසා බුද්ධහමට විරුද්ධ නැහැ කියලා දැන් තම්බි බුදු කරලා. ලෙබ්බේ බුදු කරලා. අපේ කට්ටියත් කට අරගෙන ආගෙන මොකද අපේ කට්ටිය මහා පරිණතවන සූත්‍රය කියවලා නැහැ. අර මනුස්සයා හරියටම අර්ථකථන දීලා වාක්‍යයෙන් වාක්‍යෙට කියවලා විස්තර කරගෙන මං හිතා සතුටුනා එක පැත්තේ අඩු ගන්න පුත්තාව වැරදි නෑ කියලා කියනවනේ ඒකේ. බුදුජානක කියපුදී බොහොම ගෞරවයෙන් සලකනවා. යමක් කම පේන කෙනෙක් බුදුහාමර කියන්නේ එයා කියලා තියෙනවා කීවට පස්සේ තමයි අපේ ප්‍රොෆට් මොහමඩ් ආවේ. එයා තමයි ඊගාට ඔය කියන මෛත්‍රී බුදුහාමරෝ කියලා. මෛත්‍රී නෙමෙයි ඊගා බුදුහාමරෝ. අපි දන්නෙත් නැහැ මෛත්‍රී බුදුහාමරෝ ඇවිල්ලා කාන්තාරේ මැරලා ගිහිල්ලා. අපේ කට්ටිය මේ පින් කරනවා. තාම මෛත්‍රී බුදුහාමරෝ දකින්නේ. ඒකෝට අර මනස hina වෙනවා. ඇති පිසු කතා කරද්දී මේ මනස ඇවිල්ලා ගිහිල්ලා. අපි දන්නෙත් නැහැ. ඉතින් ඔය සංඥා විපල්ලාසත් එක බලනකොට සාමාන්‍ය තුන් වේල කන්න ඕනේ දෙවේලක ඇවත් hina කාලා ජීවත් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ තුන් වේලා කන්නේ ඔය සංඥා ගොඩක් තියෙන නිසා. අඩු නම් සාමාන්‍ය මේ ලෝක යන hina කාලා. අඩු ගන්න ඔය පැත්තක තියෙන මේ භාවනා ලෝකේ තියෙන සංඥා ටික බැලුවත් පුදුමාකාර හාස්‍යයක් උපදවනවා. විහිළුවක් ඇති කරලා තියෙනවා. හැබැයි ඒකට ලැජ්ජ වෙන්න එපා. මොකද අපි අද තේරුම් ගන්න ඊයේ හිටියොතන තමයි. අද තේරුම් ගන්න ඊයේ හිටියේ ඒ නිසා අපිට hina වෙනවා. අපේ අතීතය තමයි hina වෙලා තියෙන්නේ. නමුත් අපි ගැඹුරු ධර්ම තේරුම් ගන්නකොට තමහරලාට හාස්‍ය සමහරට උපමා සමහරලාට විවිධ දේවල් ගලපා කරන්න හදන්නේ මේකේ ගැඹුරුකම පුළුවන් තරම් අඩු කළ අපිට දිරව ගන්න පුළුවන් තත්වයකට යන්නයි ඒකයි සරුවචනහන්ස මේ ප්‍රසිද්ධ මිරිඟුවක් අරගෙන මෙන්න මෙහෙමයි මේ සංඥාවේ හැටි කියලා කියන්නේ. ඒකට අටුවාචාර්යවන්සලා තව උපමාවක් දෙනවා හේනවල වල හදලා තියෙන පඹය. ඒ පඹය දකිනකොට කපුටොයි රිලොයි මේ නරියොයි සත්තුයි මේ මිනිස්සෙක් කියලා රැවටිලා හේනට එන්නේ නැතුව යනවා. ඒකත් ওই සංඥා විපල්ලාසයක් තමයි. ඉතින් මේ විදිහට අපි මේ සංඥා පිළිබඳ හදාරන්න වෙනවා. අපි මේ ගමනේ යන්න. එහෙම නැත්නම් අපි ළඟ තියෙන මේ වංචනික ධර්ම, ෂට ධර්ම, මායාවී ධර්ම අපි ඉස්සරහාම අපි දකින්න ඕනේ. ඒක කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ගත්තොත් ඒක විශාල වෛරයකට හේතු වෙනවා. ඊටාම කිට්ටු කෙනෙක්වත් තව කෙනෙක් ගෙවක් කියලා දෙනවට කෙනෙක් කැමති නැහැ. ඉතින් ඒ නිසා බුදුසසුන අපිට ආදාසියක් දීලා තියෙනවා තමන්ගේ පුහුණු බලලා, තමන්ගේ ක්‍රියාකාරකම් බලලා, ඒක තුල තියෙන මේ ෂටගති, මායාවී ගති, වංචනික ගති දකින්න ඒ හොඳම ආදාස තලය තමයි සතිය කියන්නේ. සතිය කවදාකවත් විලෝපනයක් කරන්නේ ඇති දේ ඇති හැටිය පෙන්වනවා. ඉතින් මේ සතිය වඩා ගැනීමේදී කරන ක්‍රියාවලිය එහෙම නැත්නම් සතිය වඩන කෙනෙකුට සංඥාව සම්බන්ධ වෙන හැටි පුට්ටපාද සූත්‍රයේ ගත්ත ආදර්ශයම ඔය චූල ශුන්්‍යත සූත්‍රයේ පියවර කීපකින් විස්තර කරනවා. ඉතින් මට හිතුණා මේ වගේ ඇයක කමාරක බණකට පුට්ටපාද සූත්‍රය උද්දෘත කරනට වැඩිය චූල ශුන්්‍යත සූත්‍රය ආනන්ද සප්පාය වගේ සූත්‍ර නිදර්ශන ගත්තොත් හොඳයි කියලා. ඒකදී සර්වජන් වහන්සේ සඳහන් කරනවා මේ කාමභෝගී ගිහියත් නැත්නම් අපි කියන මේ ගෘහ ජීවිත ගත කරන ඇත්තෝ දවස පුරාම සත්‍ය පුරාම අවුරුද්ද පුරාම ජීවිතේ පුරාම විවිධ වර්ණ සහ සටහන් දැකීම සඳහා ඇහැපෙන වීම සඳහා ගොඩාක් කාම රූප සදා ගැනීම තමයි පොහසත් වෙනවා කියලා කියන්නේ. ඒ රූප වාහිනී තියෙනවා, පත්‍ර තියෙනවා, චිත්‍රපටි තියෙනවා, පිටිවල ඉලගත චිත්‍ර තියෙනවා, චිත්‍ර බලන්න තැන් තැන් වල යනවා. මේ සේරකෙම කරන්නේ ඇහැට විවිධ සටහන් සහ වර්ණ පෙන්වන එක. ඒක වර්ණ රූප කියලා අපි පොතේ සඳහන් කරනවා රූප රූප කියලා. ඒ වගේම අපි ගෙදරක ජීවත් වුණත් කොහේ හිටියත් විවිධ ශබ්ද අහන්න කැමති. බටහිර සංගීතයේ ආශාකර සංගීතයේ උත්තර ಭಾರತೀಯ සංගීතයේ දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයේ දේශීය සංගීතය කියලා විවිධ සංගීත ජාති කුරුළු නාද ස්වභාවික ශබ්ද ඒව ගොනු කරගත්ත තරමට පොහසත්. ශබ්ද වර්ග ගොඩක් උණු කරගත්තු විදිහට ශබ්ද වාහිනී හදාගෙන තියෙනවා. ඊට පස්සේ ගඳ වර්ග, රස සුවඳ වර්ග අපි ඔය හොඳම නගරයකට ගියොත් ඒ සුවඳ එක කඳුලක් ඒ පුංචි කුප්පියක් මෙන්න මෙච්චර ගණන්. ඒකට ඕනේ ගණනක් ගෙවන්න කැමති ශරීර ගඳ ගන්න කට්ටිය. නාල කෙලින්න මිනිසුන් නම් මොනවක්වත් ඕනේ නැහැ. ඒව නැහෙනේ. අර සුවඳ මත පුදුමාකාර බිස්නස් එකක් තියෙනවා. ඒ කඩවල් වල වැඩ කරන මිනිස්සේ එක කුප්පියක් ඉස්සුවොත් හොරකම් කරන කෙනෙක් සාප්පෝම පාඩු. ඒ නිසා ඒගොල්ලෝ හැම වෙලාවෙම පර්ස් එක පෙන්නලා ඇතුළට යන්න ඕනේ. එළියට යනකොට පර්ස් එක පෙන්නලා යන්න මොකද මේ බොහොම පොඩ්ඩයි හොරකම් කරන්න ඕනේ. ඒක හින ගණන්. ඒ නිසා මේ ගඳ වර්ග හොයන ලෝකයේ පුදුමාකාර විස්තරයි. අර කෙලවරින් මේ කෙලවරින් කාශ්මීර දේශයෙන් බටහිර දේශයෙන් අරාබි දේශයෙන් ගෙනල්ලා අපි සුවඳ විලවුම් ගන්නනවා. ඊට පස්සේ රස જાති ඉතාලි කෑම, චීන කෑම, ඉන්දියන් කෑම, පොල්ලත් කඩේ කෑම, තම්බි කඩේ කෑම ඕන තරම් જાති තියෙනවා. කාවකත් ඒත ඇති වෙලාවත් විපා වෙලාවත් නැහැ. ඒ කැවිදි වර්ති જાති තියෙන තරමට ඒ නගරේ පොහසත්. ඒ නගරේ ගොඩාක් කෑම જાති තියෙනවා නම් ඒ තරම් පොහසත්. ඉතින් තමන්ගේ ගෙදරත් අර ඒක කෙනෙක් කියනවා එයා දැන් නම් ටික භාවනා කරනවා. භාවනා කරන්න ඉස්සෙල්ලා එක ෆ්‍රිජ් එකක් තියනවලු මුව මස් වලට විතරක්. අනිත් ෆ්‍රිජ් එක හරක් මස් වලට විතරයි. අනිත් එක කුකුල් මස් වලට විතරයි. අනිත් එක මාළු වලට විතරයි. ඒ විදිහට ෆ්‍රිජ් ටිකක් තිබ්බලු හැම එකේම හැම බීම වර්ගෙම තියෙනවා. ඉතින් ඒ තරම් හරියට මහන්සිලා වැඩ කරනවා. එක එක දේට එක එක ෆ්‍රිජ් එක තියාගෙන ඉඳලා තියෙනවා. මස් ඉතින් ආ බොහෝම පොහසත් කියලා අනික් අය පිළිගන්නවා. එදි මේක තමයි අපි කරන්නේ. ඊට පස්සේ මේ පස්සට විල්ලුද જાති කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි කාර් වලට දාලා තියෙන විල්ලුද වලට ගෙවෙන ගෙවිල්ල බලන්න පුළුවන් කාර් එකේ මොඩල් එක වෙනස් වෙන හැටි. එක එක අවුරුද්දෙන් අවුරුද්දට කාර් එකේ මොඩල් එක වෙනස් කරනකොට පේනවා ඕනේ ගාණක් දෙනවා අලුත් මොඩල් එක ගන්න. ඉතින් අපි ඒවට කියනවා කාම ගුණ කියලා. ඒ වගේම හිතට වල්බూరు අදහස් ගොඩාක් එනවනම් අපි චින්තකයෝ කියලා තෑගි දෙනවා උන්ට. අමු පිස්සෝ ඔළුව නරක් වෙච්ච පිස්සෝ. අපි ඔක්කොම චින්තකයෝ තමයි. භාවනා කරපුවාට තේන චින්තනය කොච්චර වැරදිද කියන එක. නමුත් අපි මේක තමයි පෝෂණය කරන්නේ. ඉතින් මේවට කියන බුදුරජාණන්සේ පාවිච්චි කරන වර්ගය කාම ගුණ. කාම පොත් කරලා ගොඩ ගහලා තියෙන්නේ. ඉතින් මේ කාම ගුණ වල ජීවත් වෙන එකනට යම් ප්‍රමාණයකට මූලික අයිතිවාසිකම් නොලැබෙන ජීවිතයක් හම්බුනොත් දුප්පතෙක් වුණොත් එයාට පුදුමාකාර ආශාවක් එනවා. මට කවදද මගේ මූලික අයිතිවාසිකම් ලැබෙන්නේ? මගේ අධ්‍යාපනය, මගේ රෙද්දපිලිති, මගේ කැම වීම ටික මට ඉන්න තැනක් මට බෙහෙත් ටිකක් කියලා ඒ මූලික අයිතිවාසිකම් පිළිබඳ යා නගල නිසා යාට කවදාවත් කාම ලෝකේ විනිවිදලා හින්න වෙන්නේ නැහැ. මධ්‍යම පන්තියේ ගිය කෙනාට යම් ප්‍රමාණයක් ඉඩ තියෙනවායි කියලා තර්කානුකූලව සමහරු කියනවා. මධ්‍යම පන්තියේ ඉක්මවල කියලා පොහසත් වෙච්ච මිනිස්සයාටත් ඒක දියුණු කිරීම සඳහා පුදුමාකාර ආශාවක් එනවා. අනික් කාටවත් බෑ මට පුළුවන් කියලා. එයා දිවා රාත්‍රී නොතකා නොකා නොබී ඒ වස්තු හම්බ කිරීමේ යනවා. ඒ නිසා ඒ අයට ජීවිත කාලය පුරා මේක මේ කෙලවර කරන්න පුළුවන් දෙයක්ද කියන එක තේරෙන්නේ නැහැ. ඒක නිකන් ඇහිදල් කුඩේට වතුර පුරවන්න හදනවා වගේ කරනවා. නමුත් සර්වචනංශ පිළියර ගන්නවා. එක්ක පාරමිතා පුරන බෝසතාන් වහන්සේලා එනතම් පිම්පිරිච්චයන් තේනවා. මේක මේ කොච්චර කාමගුණ එකතු කරත් මැරෙන මොහොතදී එක එක සතුටෙන් මැරෙන්නේ. එවනම් මේ මහන්සිලා දාඩිය දාලා අතිකාල සේවාවල් කරලා සඳා උදේ අමුඩ ගහගත්තාම සිකුරාද ඇඳ වෙන අමුඩ ලියන්න නැතුව හම්බ කරලා ඒ හම්බ කරන වස්තුව අපිට ඇත්තටම සැප දෙනවද කියලා නෑ කිසිසේත්ම නෑ කඹරන එක විතරයි දෙන්න දෙන්න කඹරනවා මේක තේරුම් ගත්තොත් එයාට හිතෙනවා මේ අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් ටික හදාගත්තාට පස්සේ මේ මොකද්ද මේ නටන නාඩගම කියලා බලන්න මේ කාම ගුණයන්ගේ තියා කලකිරීමක් ඇති වෙලා කාම ගුණයන්ගෙන් පැත්තකට වෙන්න කලාතුරකින් හිතක් පහළ වෙනවා. ඒක බුදුහාමුදුර පහළ වෙන්නේ ඉස්සලා ආජීවකයන් පරිබ්‍රාජකයන් ශ්‍රමණයන් කියලා තුන් જાතියක් ඉදලා තියෙනවා. ඒ කාලේ තිබුණේ තද බල කුල ભેදේ ඔක්කොගේම නායකත්වයේ තිබුණේ බ්‍රාහ්මණ කුලයට බ්‍රාහ්මණ කුලයේ අනුශාසන කරන ශාස්ත්‍රීය කුලයට ඊට පස්සේ අනික් කට්ටිය වෛශ්‍ය සුද්ධ කට්ටිය ඒගොල්ලන්ට සේවය කරමින් තමයි ගත කරලා තියෙන්නේ. නමුත් ඒ ඒ පද්ධතියට අකමැති ඒ තිබිච්ච තන්නේ කර මේ දෘඪ පාලනයට විරුද්ධ අය තමයි ආජීවකයෝ ශ්‍රමණියෝ පරිබ්‍රාජකෝ කියලා හිටියේ. ඉතින් අර හතර පෙර නිමිති දකින්නකොට සිද්ධාර්ථ කුමාරට අන්තිමට හමුනේ පැවිද්දෙක්. එදා දැනගත්ත මට වගේ මේ මනුස්සයර කල්පනාවක් තියෙනවා මේ කාම ලෝකේ ඉඳලා බෑ කියන්නේ. ඒක තද නිමිත්තක් වුණා. නිමිත්තක් වෙන දවසම හිතාගත්තා මෙතනින් තමයි මං කෙලවර වෙන්නේ. එදා තමයි හිතාගත්තේ ගීගේ හැර යාම කියලා. ඉතින් ඒක බුදුහාමර එන්නේ ඉස්සර තිබුණ එක. ඒ නිසා සමහරෙකුට මේ වගේ බුදුහාමර පාරන පස්සේ ඔය ඉස්සර මේ කඹරණ කැඹිරිල්ලේ සීමාව බලන්න හිතනවා. හැදිච්චාම ඒක නාතාවකාලිකව හෝ ස්ථිරව අබිනිෂ්ක්‍මණය කියලා එකක් කරනවා. ගීගේ හැර යනවා කියලා කියනවා. මේ කාම ගුණයන්ගෙන් වෙන්වීම කරනවා. ඉතින් කාම ගුණයන්ගෙන් වෙන් වුණාට පස්සේ ඒ වෙන් වෙච්ච කෙනා අරසා විශාල ඝණයා කෙරෙන් කුලයා කෙරෙන් වස්තු සම්භාරයෙන් අයින් වුණාට පස්සේ එයා හිතනවා මේ අයින් වීම නිසා මගේ හිතට ලොකු සාන්තියක් එයි කියලා. නැත්නම් මේ ගීගේ අතහැර දැමීම නිසා කාම ගුණයන්ගෙන් වෙන් වෙච්ච නිසා සාන්තියක් එයි කියලා. ඒ නිසා එයා හිතනවා අනිවාර්යයෙන්ම ගීගේ ඉඳලා භාවනා කරනවට වැඩිය උපමාවක් වශයෙන් ගත්තොත් ගීගේ අතහැරලා භාවනා කරන එක ලේසියි කියලා. ඒ මොකද අර බැඳුම් අයින් වෙච්ච නිසා කාම ගුණයෙන් අයින් වෙච්ච නිසා. නමුත් යම් විදියකට කවුරු හරි එහෙම කියලා භාවනා කරන්න වාඩි වුණාට පස්සේ එයා කවදාකවත් බලාපොරොත්තු වෙච්ච නැති මහා අවාසනාවන්ත වගේ දෙයක් සිද්ධ වෙනවා. අර කරපු කාම ගුණයන්ගේ හේවණැල්ල කාම සංඥා වශයෙන් හිතේ වැඩ කරන්න පටන් ගන්නවා. හිත ඇස් දෙක වහගත්ත ගමන් භාවනාවට වාඩි වෙච්ච ගමන් අයින් හිත අයින් කර හදපු ගමන් අර මෙතෙක් ගත කරෝ කාමයාගේ කාම සංඥාව මේ හිත ආතුර කරනවා හරියට වැවක බැම්ම කඩලා ගියා. ඉතින් කවදාකවත් කවුරක්වත් හිතන්නේ මේ ගීගේ අතහැරියාට පස්සේ නැත්තම් తాවකාලිකව කාම ගුණයක වෙන් කරාට පස්සේ මේ කාමයාම කාම සංඥා ස්වරූපෙන් ඇවිල්ලා මනසට වද දෙන ගතිය කාම ලෝකේ ඉන්නකන් නැහැ. ඒ නිසා කවදා හරි ගිය කෙනා කාම ලෝකෙන් පොඩ්ඩකට ඈත් වෙච්ච කෙනා දෙලොක් අතර හිර වෙනවා. එක පැත්තකින් තමන් මෙතෙක් ප්‍රිය කරපු නෑදෑයින්ට වස්තුවට භෝගයට බොනදකින් කියලා ඇවිල්ලා. අනිත් පැත්තෙන් බලාපොරොත්තු වෙනවා හිතේ සාන්තියක් එයි කියලා ඒකත් නැහැ. දැන් තියෙන්නේ හිතට දැඩි නීවරණ බලපෑමක්. මේ නීවරණ වලට කියන්නේ කාම සංඥා කියලා. අපි ගත කර කාමයේ හේවණැල්ල කාම සංඥා වශයෙන් එනවා. ඉතින් මේ මිනිස්යාට බුදු කෙනෙක් හෝ ඒ ප්‍රශ්නේ විසඳගත්ත සත්පුරුෂයෙක්ගේ එනම් සද්ධර්මයේ සරණ නැති වුණොත් එවන්ස තද්ද බල අපහසුකරපත් වෙනවා. මොකද අර කාමගුණේ ඉනකොට නම් මේක දන්නෙත් නෑ මෙහෙම දෙයක්. කාමගුණේ අතහැරියා පඬිතකමට කියලා. අතහැරලා මෙතන ඇවිල්ලා ලොකු බලාපොරොත්තුකින් එනවා අනිවාර්යෙන් බලාපොරොත්තු සුම් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් එනවා. මොකද බුදුරජාණන් වහන්සේ කැමැති ප්‍රඥාවන්ත පුද්ගලයෝ ගිහිගේ අතහරිනවට. නමුත් අතහැර පුද්ගලයාට සාන්තියක් ලැබෙන්නේ කාම සංඥාව බැට දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හම්බුනොත් බුද්ධ ශ්‍රාවකෙක් හම්බුනොත් බුදුබණක් හම්බුනොත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ කාමයේ බුල්ඩෝසරයක් දාලා අයින් කරතයි. තල්ලු කරලා අයින් කරන්න ඕනේ. නමුත් කාම සංඥාව හිතේ තියෙන මොන තාලෙන්වත් අයින් කරන්න බෑ. ඒකට බුද්ධ ආදී උත්තරමන් වහන්සේ නමක් එන්න ඕනේ. උන්වහන්සේ කියන රූපයක් තමයි රූපේ හිත බඳින්න රූප කර්මස්ථානයේ හිත බඳින්න ඉන්න ඉරියව්වේ හිත තියන්න ඒක සාර්ථක වෙන්න වෙන්න කාම සංඥා දුරවන් කරන්න පුළුවන්. එතකොට යාට සිද්ධ වෙනවා එක්ක ආස්වාස් ප්‍රසආස එක්ක බිම්බීම හැකිරීම එක්ක නැත්නම් වම දකුණ වගේ. එහෙම නැත්නම් ඉන්න ඉරියව්ව බලලා ඒකෙම හිත පැවැත්වීමෙන් අර කාමයේ අයින් කරුවට වැඩිය ඉතාම හරි කොල්ල බබා වගේ කාම සංඥා අයින් කරන්න පුළුවන් වෙච්ච දවසේ එහට තේරෙනවා මේ කාමය වඩනකම් මේ වගේ කාමයේ ආදීනාවයක් හෝ කාමයේ මේ පැත්තේ පිටිපස්සේ එලවෙලව පහර දෙනවා කොච්චරද කියනවා මරණ මොහොතේ අපිට ගති නිමිති කම්ම නිමිති පෙන්නලා ඊගාව ආත්මයක් කරන් දෙන්නේ කාමෙමයි ඒක ඉන්නකන් තේරෙන්නේ තේරෙන්නේ මරණ මොහොතේ දැන් මෙයා මැරෙන්න ඉස්සලා කාමයේ අතහැරියට පස්සේ තේරෙනවා යණ යන තැන එලවෙලව පහර දෙනවා එතකොට දැන් කාමේ දිහා මෙයා බලන්නේ දුරුවන් කරන ආසාවෙන් මෙතෙක් කල කාමභෝග වින කාලේ වඩන අදහසෙන් තිබුණේ අන්න ඒ මනසේ තියෙනම විශාල පෙරලියත් එක්ක මේක සාර්ථක කරගන්න සරුවචනාංශේ රූපේ ඉදිරිපත් කරනවා කියනවා රූප අරමුණක මම මේ කතා කරන විපස්සනාව ගැන රූප අරමුණක හිත තිබ්බොත් කොච්චරක් අපේ රූප අරමුණේ නැවත නැවත මෙනෙහි කරමින් මෙනෙහි කරමින් පවත්නවද ඒ තාක් ඒ පුද්ගලයා කාමයක් නැති කරගන්නවා කාම සංඥාවක් නැති කරගන්නවා ඒ නිසා මේ රූපයේ රූපාරම්මණයේ තියෙන ප්‍රායෝගික වටිනාකම එයාට තේරෙනවා නමුත් මේ හිත යොදන රූපයත් සැප දෙන එකක් නෙවෙයි ඒක නීරස දෙයක් ඒක ඒක වශයෙන් සැප නැහැ ඒකට හිත ගියාම අපි තුමා ආස්වාස් ප්‍රසආසරම හිත ගියයි කියලා නැත්නම් පිම්බීම හැකිලීමටම හිත ගියයි කියලා නැත්නම් අපි වම දකුණ හිතේ ඒක නීරස වෙනවා. එතකොට එයා දන්න හිතාගත්තොත් එහෙනම් මම මේ කාමේ සහ කාමයේ සංඥා දුරු කරන්න ඉදිරිපත් කරගත්ත රූපේ මට අස්සසිල්ලක් දෙයි කියලා. නෑ රූපෙට හිත ගිය ගමන් රූපේ කම්මැලි වෙනවා, නීරස වෙනවා, ඒකාකාරී වෙනවා, නිින්දට වැටෙනවා, සැක උපදවනවා, බය උපදවනවා. ඒක නිසා ඒ පුද්ගලයා ආයෙත් බුදුහාමරගේ මූණ දිහා බලනවා. වහන්සේලා වගේ උත්තරමන් ආසලා කල්පනා කරලා ඕනෝ ගීගේ අතහැරියා. අතහැරියාට පස්සේ මේ කාම සංඥායිල වහලා ගන්න. ඊටට උපවහන්සේලා අපට දෙන උපදේශයක් රූපාරම්මනේ හිත තියන්න කියලා. කාමාරුයි ස්වාමීන් වහන්සේ දුන අස්සෙක් විතර අලුපූල් කිඩියක් තියනා වගේ රූපාරම්මනේක හිත තියෙන එක. ඔය කොහොම හරි කරලා තිබ්බට පස්සේ ඒ පුද්ගලයාට ඒ රූපයේ මේ සාර්ථක වෙච්ච රූපයෙන් කිසිම බලාපොරොත්තු වෙච්ච දේ වෙනුවට නීරසකම, ඒකාකාරීකම, කම්මැලිකම, නිජමත ගතිය নানা ප්‍රකාර දේවල් එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මම දැන් මොකද්ද කරන්න ඕන? මම කියන්නේ සමහර වෙලාවට රූපය භාවනා කරනකොට ප්‍රමෝද ප්‍රීති සුඛත් පහළ වෙනවා. නැත්නම් ඒවා බොහොම කලාතුරකින් පහළ වෙන්නේ බොහෝ විට වෙන්නේ මේ නීරසකම, ඒකාකාරීකම. එතකොට බුදුරජාණන් සඳහන් කරනවා මහනි යම් වෙලාවක කාමේශා කාමසඤ්ඤා දුරවන් කරන්නට රූපේ සරණ ගිය කෙනාට රූපේ දක්ෂ වෙනකොට රූපේ විනිවිද පේනකොට පස්සෙය නිජ්ජායය යෝනිසෝප පරික්ඛේය කියන විනිවිද පේනකොට රූපේ යන්නේ රූප සංඥා විතුරු කරලා මෙන්න මේ රූප සංඥාව ඒ මිනිස්යාට කයට වද දෙන හිතට වද දෙන මනස අවුස්සන ආය හිතේ වැඩි කරන ආය කයේ වේදන වැඩි කරන ආය සද්දයකට පවා හිත ඔද්දල් වෙන තැනකට යනවා හැබැයි ඒ රූප සංඥාව යනකොට යට කාමයේ හිරියර කරදර චිත්ත පීඩනේ කාම සංඥාවෙන් එන හිරියර කරදර චිත්ත පීඩනේ රූපයෙන් එන මේ හිරියර චිත්ත පීඩනේ හැබැයි රූප සංඥාව නිටතරම පෙළෙනවා ඒ නිසා යාට සිද්ධ වෙනවා මේ පෙළීම හොඳයි ඒ මොකද මේක පෙළීම තියෙන තාක්කල් මම කාමයේ අසහනේ නෑ දැන් මට කාම සංඥාවේ අසහනේ නෑ මට රූපේ අසහනේ නෑ මේ රූප සංඥාව මේක දිහා මම මේක නොදකින්න පතන් හැංගීමෙන් තොරව මේ රූප සංඥාව දිහා බලන්න ඕනේ. මේක පුළුවන් තරම් හුරු කරගෙන මේකට හිත දාගෙන ඉන්න තාක්කල් නැත්නම් මේ රූප සංඥාව අරමුණු කරන තාක්කල් මට කාමයෙන් කාම සංඥාවෙන් රූපයෙන් එන චිත්ත පීඩනේ හැබැයි මේක කෙනහිල්ල ඇහැට වැටිච්ච කුණක් වගේ පේනවා කියලා හොඳට බැලුවොත් මේ රූප සංඥාව ඒ කාන්තේම මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. මේක මානසිකව වාගත් එකක්. එනිසා මේ අපිට දෙන මේ වද මේ දුක් කාමේ දුරුවන් කරන කාම සංඥා දුරුවන් කරන රූපේ දුරුවන් කරන්න පුළුවන් වුණාට ඒක අයින් වුණාට පස්සේ එන රූප සංඥාව ප්‍රകൃතියම දුකක්. නමුත් ඒක හුදු මනෝ විකාරයක්. මේක මනෝසෙට්ටයි මනෝපුබ්බංගමයි කාමයට එහෙම කියන්න බෑ කාමයට මනෝසෙට්ට මනෝපුබ්බංගමයි කියන්නේ හැප්පෙන තරමට එනවා කාම සංඥාවට ඒක කියන්න බෑ. රූපෙට ඒක කියන්න බෑ. නමුත් යම් වෙලාවක යෝගාවචරයේ රූපේසියුම් අතිසූක්ෂම තත්ත්වයට යනකොට ඒකෙදී හම්බ වෙන මානසික මානසික තත්ත්ව ආකල්ප නැත්නම් හිතේ පෙරලි දිහා බැලුවොත් යාට පෙරලි පටන් අර ගන්නවා. ඒ ඔක්කොම කාම ලෝකයට කාම භෝගයට තේරෙන්නේ නැහැ. මම කාම ලෝකේ ඉන්න කමට අදාළ වුණෙත් නැහැ. කාම භෝගයේ ලෝකේ සාර්ථකයින් කරපුවාම කාම සංඥා සාර්ථකව අයින් කරපුවාම රූපේ සාර්ථකව අයින් වෙනකොට රූප සංඥා වෙනවා. මේ රූප සංඥාව හුරු කරගත්තොත් එහෙම නැත්නම් මේ රූප සංඥාව අර තුනකින් වෙන්වීම සඳහා මට උදව් කරන හැබැයි මේකත් ඉසේ කැක්කමක්. මේකත් දුකක්. මෙන්න මේක දිහා හැකි සංඥාවෙන් එහෙම නැත්නම් ප්‍රයෝජනෙ සලකලා බැලුවොත් පොට්ටපාද වගේ සූත්‍ර වල සර්වත්‍ංශය සඳහන් කරනවා මහනි මේ දැන් පේන මේ රූප සංඥා දුකක්. ඊගා පරිච්ඡේද පටන් ගන්නවා මේකට දුක කියන්නේ පා මේකට ප්‍රමෝදයක් කියන්නේ. මේකට ප්‍රීතිය කියන්නේ. මේකට සති සම්පජඤ්ඤය කියන්නේ. මේකට පස්සද්ධිය කියන්නේ. මේකට සුඛය කියන්නේ. මොකද මේක ගොඩාක් දුක් අයින් කරන්න මතුවෙච්ච සංඥාවක් විතරයි මේක හොඳට බලන්න හිටියොත් මේක මම නෙවෙයි කියන්න පුළුවන්. මේක මගේ නෙවෙයි කියන්න පුළුවන්. මේක මගේ ආත්මය නෙවෙයි කියන්න පුළුවන්. ඒ නිසා මේක මග අරින්න එපා. මේකට ඔය බහුරූ කොලම් පාන්න අරින්න. එනේ එන වෙලාවේ කියන්න මේක උදු සංඥාවක් විතරයි. මේක මනෝපොබ්බංගමයි. මනස ඉස්සර වෙලා හැදිලා තියෙන්නේ. මනෝ සෙට්ටයි. මනස ශ්‍රේෂ්ඨ කරන් තියෙන්නේ මනෝමයයි. ඒ නිසා මේ දැන් මම ඉස්සර කරගෙන තියෙන්නේ මලක තියෙන සංඥා ටිකක්. ඒ නිසා ඕකට ඔච්චර බය වෙන්න දෙයක් නැවක හීනයක් විතරයි. ඔක මිරිගුවක් විතරයි. ඕක නිකන් පඹේක් විතරයි. පඹේට කපුටෝ බයයි. බල්ලෝ බයයි. නමුත් උඹලඟ සද්ධාව තියෙනවා. උඹලඟ සීලය තියෙනවා. උඹලඟ සතිය තියෙනවා. ඔය කාම සංඥාව දිහා නෑ රූප සංඥාව දිහා ඒ තමන්ගේ සීලය සීපත් කරගෙන මේ සද්ධාව සීපත් කරගෙන සතිය ඉදිරිපත් කරලා මේක බලන්න. මේක ස්වභාවයෙන් දුක තමයි. නමුත් මේක තියෙන තාක්කල් කාමයේ පීඩා නැහැ, කාම සංඥා පීඩා නැහැ, රූපේ පීඩා නැහැ. මේ රූප සංඥාවේ පීඩාව තියෙනවා. මේක මගේ භාවනා ජීවිත විශාල ලගාවීමක්. මේක පිළිබඳව සැක කරන්න එපා. මේක පිළිබඳව බය හිතන්න එපා. මේක හේතුඵලව තනිකන් දෝෂ ඇති කරන්න එපා. මේක Tamange හැබෑ නිවහන බව. කෙලෙස් අඩු තැනක් බව මේක හොඳට හුරු කරන්න කියලා කියනවා. ඉතින් ඒක හුඟාවක් අමාරු. අපිට එතෙන්ට යන්න බැරි කමක් නම් ඒකත් එහෙම කියන්නත් හොඳ රැ. එතෙන්ට යන්නත් අමාරුයි තමයි. උඟ දෙනකොට යන්න බෑ. ගියාට පස්සේ මේක ප්‍රශ්න කරන්නේ නැතුව මේකට බය උපදවන්නේ නැතුව සැක උපදවන්නේ නැතුව මේක දුරුවන් කරන්න නැතුව ඒක හුරු කරගන්නවා කියන එක සුළු කාලෙකින් කරන්න බෑ. බොහෝ කල් කරන්න ඕන. ඒ නිසා ඒ අනිතානේ පෙරතල දිහරි කැන්බරාවල දිහරි ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපිට භාවනා මට්ටමේ කොතනදීද ගිහිගිය අතරින් කියන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඔය අනිච්චසප්පයි සූත්‍රයේදී කියනවා తాවකාලිකව හරි කාණ්ඩය පැත්තකටලා භාවනා කරනකොට ඔය කාමයේ ආදීනව කාම සංඥාවන්ගේ ආදීනව රූපයේ ආදීනව තේරුම් ගන්න පුළුවන් එතකොට හැබැයි යාට රූප සංඥාවේ ආදීනව මුණ දීගෙන ඉන්නවා අන්න එතෙන්දි තමයි යාට හිතෙන්නේ මේ රූප සංඥාවත් එක්ක වැඩ කරන ගමන් ආයෙත් කාමභෝගී ජීවිතය ගත කරන්න ගත්තොත් මේ කන් හැන්දෙන් අයින් කරන තරම් කුණු තියෙන මට්ටමට අඩු කරගත්ත එකට බුල්ඩෝසර් ගණන් කුණු ගෙනත් දාගත්තා වගේ. දැන් ආය කන් හැන්දෙන් අයින් කරන්න බෑ. එහෙනම් මේක අයින් වෙන්න ඕනේ. මම මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා අත්‍යවශ්‍යතාවයේ මතුවෙන්නේ ඔන්න රූප සංඥා මට්ටමට භාවනා කරපු කෙනාට යා තේරුම් ගන්න ඕනේ මගේ භාවනාව මේක දිගටම වැඩෙනවා. හැබැයි මම මේ ගත කරන ජීවිතය මම ඇසුරු කරන අය ධර්ම මගේ වචන මගේ ක්‍රියා මගේ ජීවන රටාව මේ කාම සංඥාව තේරුම් ගන්නට වැඩ වෑයම් කරන සූක්ෂම වැඩ කරන කෙනෙකුට තරම් නොවන විදියට ඡන්දපරස කතාවල් කරනවා නේදරම නැත්නම් හිස් වචන ක්‍රියාකාරකම් වල සීමාවක් නැත්නම් තමයි ජීවත් වෙන හම්බ කරගෙන කන ජීවන රටාව සම්මා ආජීවේ නැත්නම් මේක දිනුවක් කරන්න බෑ. ඒ නිසා මෙතෙන්දි ගියාට පස්සේ යාට සිද්ධ වෙනවා මේ කාම සංඥාවට නිසිනින්දේ ගෙවන් වෙන්න ක්ෂය වෙන්න අරින්න නම් දිගින් දිගටම දිගින් දිගටම Taman දවසට කතා කරන වචන ටික ගැන හොඳට සැලකිලිමත් වෙන්න වෙනවා මේක අත්‍යවශ්‍ය දෙයක්ද කතා කරන්නේ එහෙම නැත්නම් මේ අයියෝද හදිය අයියෝන්දයට කතා කරන්න එන්නෙම පිස්සෝ කදාක තරපද්ධතියක් ඇති මිනිස්සේ තව කෙනෙක් බනවන්නේ නිස්සද්ද වැඩක් වෙන මනසට මෙහෙ ඉන්න කියලා අත තියලා කතා කරන්න නෑ මොකද ඒක නිින්දේ ඉන්න මිනිසෙකුට මේ අයිස්වතරයක් කරනවා මාළු ඉන්න අයිස්වතරයක් කරනවා වගේ වැඩක්. කද්දාකවත් කාගවත් දෙයකට බනවන්න යන්න එපා. බන වැව්වොත් භාවනා කරනකොටත් ඇවිල්ලා තට්ටු කරලා කතා කරන්න. ඒ නිසා අපි කරපු අපරාධ නිසා තමයි අපිට ඔය භාවනා කරනකොට පිටින් ශබ්ද ඇහෙන්නේ. ඒ මිනිසුගේ දෝෂයක් නේ. මිනිස්සු අනුත්යෙන් කර්ම රැස් කරගන්නවා, චීකර කරන දෙයක් නෑ. එහෙනම් අපි ඒ අයට මීට කලින් නැත්නම් අනිත් ලෝකෙට පුතියන් ඉන්න කොටියන්න පුතියන් ඉන්න දෙන්න දන්නේ නැහැ. අවශ්‍ය. අපිට හිතෙන්නේ ඒක නිකන් ඔය එක පවුලේනේ වීවීනෝ ප්‍රශ්නයක් නැහැ. ගිහිල්ලා කතා කරනවා යනකොටත් කතා කරනවා එනකොටත් කතා කරනවා. බුදුචානන්සේ සඳහන් කර තිනවා ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජේ. ගමනීටානේ නිපජ්ජේ නිසින්නාය. සෙනගක් මැද හිටියොත් ඇමතුම් වෙනවා. ගමනේදී යම් වෙනවා හිටගෙන ඉන්නකොට එනවා ඉඳගෙන ඉන්නකොට නෝ නිදාගෙන ඉන්නකොට එනවා. ආමන්තනාවති සහාය මැද්දේ ගමනේ නිසින්නේ තානේ නිපජ්ජාය අනබිචිතං සීරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. මම කැමැති කැමැති නැත්තම් කවුරු හරි ආමන්ත්‍රණය කරලා බෑ කියන්න කැමැති නැත්තම් ගේ ස්වෛරි භාවය රැක ගන්න කැමැති නැත්තම් මේ කතා කරපේකට ප්‍රතිඋත්තර දෙන්නේ නැතුව අනිත් එක්කන තරහ කරගන්න කැමති නැත්නම් කඟ වේනගේ තනි අඟ වගේ තනි වෑන් කියලා තියෙනවා. අපි ළඟ ඉන්න ඔක්කොමලා හෙල්ලයක් අරගෙන අනින කට්ටිය වගේ. කොයි වෙලාවෙත් ආමන්ත්‍රණ කරනවා. වරෙන් මචං ආමුදේ නාන්න. ওই තමයි ඉතින් යාළුවා ඇවිල්ලා කියයි මට. නමුත් බයයි මට මේවට යන්නට ගියොත් අම්මා තලා වෙයි මට. ඉන්න හරියක් ඉන්නේ ඔය වගේ කට්ටිය. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට දොස් කියන එක කතාකත් පුදුරන්සගේ කරන්නේ. උඹයි මේ කාමේ දන්නේ උඹයි කාම සංඥාව දන්නේ, උඹයි රූපේ දන්නේ, උඹයි රූප සංඥාව දන්නේ. ඒ නොදන්න නොදරුවෝ ඇවිල්ලා කතා කරන තැනක ඉන්න එක උඹේ වැරද්ද. හොන්ත ලස්සන ස්වරූපී කාන්තාවක් නිර්වස්ත්‍රව හතරවන් හන්දියක හිටියොත් මොකද වෙන්නේ? අරසාව කරලා දෙන්න පුළුවන් වේද? හොඳට ඔය බත් මසලියක් පාරක් අයින කියලා තිබ්බ බල්ලොන්ගෙන් අරස වෙයිද? නෑ. ඒක දැනගන්න ඕනේ. මස්සලිය දැනගන්න ඕනේ. ඒකාන්තව දැනගන්න ඕනේ. පුරුසාන්තරයට යන්න හොඳ නැහැ කියලා. ඒ වගේ කාම සංඥාව දක්වා නැත්තම් රූප සංඥාව දක්වා ගියේ කන දැනගන්න ඕනේ. මගේ දැන් ඔද්දල් වෙච්ච තුවාලයක් වගේ මගේ හිත. ඒක ඒකට ගැළපෙන තැනක තියන්නේ නැතුව එලිමහන්න දැම්මට පස්සේ මස්සලිය කන බල්ලන්න බැල්ල වැඩක් නැහැ. නිර්වත් කාන්තාව දූෂණය කරන පුරුෂයන්ට බැල්ල වැඩක් නැහැ. කාන්තාව දැනගන්න ඕනේ. මස්සලිය දැනගන්න ඕනේ. නිසා ඒත්ෙන් යනකොට යාට ආචාර ධර්ම පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ. මිත්‍යෙක් කෙනකම් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා පාර. කාමයේ ආධිනව පෙන්වුවා. කාම සංඥා දුරු කරන්න රූප සංඥාවක් රූපයක් ගනින් කියලා අපිට කමඨානක් දුන්නා. ඊට පස්සේ රූප කර්මස්ථානේ වඩන හැටි දහසකුත් එකක් නැයින් කියලා දුන්නා. කෝපරන්නා සංසන්දනය කරගෙන ගිහිල්ලා දැන් සංඥාව දුරු යනකොට රූපේ දුරු වෙනකොට රූප සංඥාවේ එන බව පොතේ ලියලා තියෙනවා. දැන් ওই මට්ටමේ ගොඩාක් කල් ඉන්න ඕනේ මේකට උරු වෙන්න. හරියට මේ මේ මහ පොළවේ පුරුචිච්ච අජටවකාශ ගාමියෙක් ආකර්ෂණයෙන් එහාට ගිහිල්ලා කක්ෂයේ ගොඩාක් කල් පුරුදු වෙන්න ඕනේ එහෙ ජීවිතේට. ඒක මෙහි පුරුදු කරන්න බෑ. මේ ගුරුත්වාකර්ෂණය තියෙන තැනක ඒක පුරුදු කරන්න බෑ. ඒකට එහෙට යන්න ඕනේ. හැබැයි ගියාට පස්සේ මෙහෙදි පුළුවන්ලු ප්ලේන් එක කරණම් ගහනකොට එක තැනක් තප්පර 30ක් ගුරුත්වාකර්ෂණය කැපෙන විදිහට ඒ ප්ලේන් එකේ ඩයිව් එකක් තියෙනවා. ඒක තමයි පෙන්වන්න තියෙන එකම ක්‍රමය. එතකොට පේන ඔක්කොම දේවල් පාවෙනවා. තප්පර 30 එක තියන්න පුළුවන් ඊට පස්සේ ආයත් ගුරුත්වාකර්ෂණයට අහුනේ ඒ කක්ෂය ඇතුළේම. ඒ කක්ෂයෙන් පිට ගියාට පස්සේ සම්පූර්ණ දේවල් පාවෙනවා. මෙහෙම ඉඳගෙන ඉන්න බෑ. ඔක්කොම කාන්දන් වල අලවල තියාගන්න ඕනේ. දිශාවක් පේන්නේ නැහැ. Taman taman වටේ කරකුණා තේරෙන්නේ නැහැ. තමන් කොච්චර වේගෙන් ගියත් කොච්චර පසු කරගෙන යන දෙයක් නැති නිසා වේගය තේරෙන්නේ මාසයක් ගත කෙරුවොත් අජටවකාශේ ශරීරයේ ඇටවල කැල්සියම් තැම්පත් වීම 100 ටිකක් අඩු වෙනවා මොකද ඇට පද්ධතිය වැඩන්නේ නැහැ පහ වෙනවනේ මාස දෙකක් හිටියොත් කැල්සියම් තැම්පත් වීම 100 දෙකක් අඩු වෙනවා මෙච්චර කාලයක් හිටියට පස්සේ ආවොත් හිටගත්තාම කඩා වැටෙනවා මොකද මේ පොළවේ ඉන්නකොට පියවරක් තියෙනකොට බලන්න අඩියක් තියෙනකොට ඒ අඩියේ කකුල තියෙනකොට එන කම්පනය මේ ඇට්ලස් කශේරුකාවට ගිහිල්ලා ඔලු කටට යනකම්ම පණිවිඩයක් කරනවා ඔබ ඉන්නේ ගුරුත්වාකර්ෂණය කියලා. කම්පනයක් තියෙනවා කියලා. ඒ කම්පනය මේ වලලු කරේ ඉඳලා කකුල් ජංගාස්ති දිගේ ඇවිල්ලා ධනියට ඇවිල්ලා ධනින් උකුලට ඇවිල්ලා උකුලට කොඳුර පෙළ පද්ධතිය දිග ඔළුවට යනකම්ම ඒ කම්පණය හැම වෙලාවෙම කියනවා ඔබ ඉන්නේ ගුරුත්වාකර්ෂණයට. ඔබ ඉන්නේ ගුරුත්වාකර්ෂණය. යම් වෙලාවක ගුරුත්වාකර්ෂණය ගිය ගමන් ඒ කම්පන නැති වෙච්ච ගමන් ඒ ගුරුත්වාකර්ෂණයට අවශ්‍ය කරන්නා වූ කැල්සියම් තැපත් වීම නැති වෙනවා. ඇට නිකන් චෝක් කැලිය වගේ කඩලා යනවා. ඒක මෙහෙදි කරන්න බෑ. ඒ වාගේ තමයි කාමයෙන් සහ කාම සංඥාවෙන් රූපෙන් සහ රූප සංඥාවෙන් එහාට ගියාට පස්සේ මේ ගුරුත්වාකර්ෂණ නැමැතිලා අචතාවකාශයට ගියා වගේ මේ ඇති වෙන වෙනස මේ ලෝකයට තේරෙන්නේ නැහැ. ඇති වෙච්ච කෙනා Tamanට තරම් වෙන්නේ නැති වෙන විදිහට කතාවට ගියොත් සම්මා වාචා නැතුව මිච්ඡා වාචාවට ගියොත් ක්‍රියාවට ගියොත් මිච්ඡා කම්මන්තවලට ගියොත් මිච්ඡා ආජීවයට ගියොත් ඒ කවදාකවත් මේ භාවනාවෙන් හදන්න බෑ. ඒ නිසා එතෙන්ට ගියාට පස්සේ යාට තරම් වෙන ජීවිතයක් ගත කරන්න බැරි නම් අපි කියනවා සාසනයක් නැති කාලයක ලෝකෙ ඉපදිලා තියෙන කියලා. ඒ නිසා අපිට ඒක හදන්න බෑ. අපිට දැන් හම්බෙලා තියෙනවා සාසනයක්. ඒක නිසා බුදුජානක අපිට පෙන්ලා දීලා තියෙනවා පැවිදි ජීවිතයක්, එහෙම නැත්නම් හුදේකලා ජීවිතයක්, විවේක ජීවිතයක්. ඉතින් මේ විවේක ජීවිතයට යන්න සුදුසුකම් ආවට පස්සේ ඒකට ගියේ නැත්නම් යා ඒ කියන්නේ තාම අර කාම සංඥාවට ඇති ආශාව සහ රූප සංඥාවට තියෙන ආශාව නිසා නැත්නම් ඒකෙන් ගැලවෙන්න බැරි නිසා හෝතෝදමඩේ දානවා වගේ නැවත නැවතත් මෙතෙන්ට යනවා. හැබැයි මෙතෙන් ගිය කෙනාට ලැබෙන ලාභයක් තියෙනවා. එයාට මේ රූප සංඥා මට්ටමට ගියාට පස්සේ ඒ රූප සංඥා මට්ටමට භාවනා කරපු අනිත් අයව භාවනා නොකරපු අයට වැඩිය අඳුර ගන්න පුළුවන්. ඒගොල්ලෝ පුළුවන් තරම් ගණ්‍යා කරෙන් වෙන්ව, කුලයා කරෙන් වෙන්ව ඒ නිශ්චල චංචල දීපල වලින් ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්නවා මිසක් ඒවට අප වෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ගත කරන්න ගන්න ප්‍රයත්නය ඒ ප්‍රයත්නය කරලා සාර්ථක වෙච්ච මිනිසියෙකුට අර අනිකිනුට තේරෙන්නේ නැහැ කියනවා. යම් විදිහකට මේ කාමයෙන් අයින් වෙන්න මෙච්චර ආසාවෙන් රැස් කරගත්ත කාමයෙන් අයින් වීම සඳහා ගන්න ප්‍රයත්නය ඒක කරපු කෙනෙකුට මිසක තේරෙන්නේ නැහැ කියලා තියෙනවා. විද්‍යානීය විජානಂತಿ විද්වස්චන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවං ප්‍රසව වේදනං කියලා කියලා තියෙනවා. ඒක එහා පැත්තට ගිය විද්‍යාර්ථීන්ට තේරෙනවා ඒකට මහන්සි වෙන පුද්ගලයාගේ ප්‍රයත්නය. දන්න හැම දහංගටයක්ම දාලා කරන්නේ පුළුවන් තරම් කතාව අඩු කර ගන්න හදනවා. පුළුවන් තරම් අනවශ්‍ය ක්‍රියා අඩු කර ගන්න බලනවා. පුළුවන් තරම් ජීවන රටාව කවුරුවත් සූරකන්නේ නැති කාටවත් දාස වෙන්නේ නැති ජීවන රටාවක් තෝරගන්න. ඒකට මේ ලෝකෙ කිසිම කෙනෙක් කැමති නැහැ විශේෂයෙන්ම අපේ කිට්ටුවන්තයෝ කැමති නැහැ. ඒ වෙලාවට ඒකෙන් පැනලා යන එක පැනලා ගිය කෙනෙක්ගේ විතරක් අහගන්නයි කියනවා. නැත්නම් විද්‍යාර්ථිකෙන් අහන්න ඕනේ විද්වත්ජනයා මොකද යාට විතරයි තේරෙන්නේ උපමාවට කියනවා වඳ ගෑණියෙකුට කවදාකවත් ප්‍රසව වේදනාව තේරෙන්නේ නැහැ වගේ. වදපු ගෑණියෙකුට විතරයි දන්නේ ප්‍රසව වේදනාව කියලා මාතෘත්වය කියන්නේ මොකක්ද කියලා. අනික් ගැණුකට තේරෙන්නේ නැහැ වාගේ. මේකේ සංඥාව තේරුම් ගත්ත කෙනාට තේරෙනවා. ඒක sannivedanaya කරනකොට ඒක අහුලගන්නේ. ඒක අගය කරන්නේ. එනතන් ඒ ක්‍රමශාවිදී Taman තුල තියෙනවා මතු කරගන්න උත්සාහ කරන්නේ. ඉතාමත්ම කලාතුරකින් කියන එක අනිත් ඔක්කොම කරන්නේ හොන්දට කැපෙන ස්ටේන්ලස් ස්ටිල් පිහක් වගේ අරගෙන Tamanටම එන ගන්නවා වගේ මේ සංඥාවෙන් වදදී ගන්න එක තමයි කරන්නේ. ඒක තමයි මේ ලෝකේ කියලා කියන්නේ. ඉතින් නිසා මේ සංඥා පිළිබඳ මේ තියෙන රූපය ගෙවන් වීගෙන යනකොට එන සංඥාවේ මායාකාරී ස්වરૂපය භවනා නොකරන ලෝකෙට කතා කරන්න බැරි නිසා අපිට මේ ටික කතා කරන්න වෙන්නේ පිං ඇති ඒ මට්ටමට භාවනා කරපු කෙනෙකුට විතරක් එතින් ගියාට පස්සේ කියන්න පුළුවන් මේ සංඥා රූප සංඥා ළඟට එනකොට විදර්ශනා උපක්ලේශ කියලා සුවිශේෂී විභාගයක් තියෙනවා සුවිශේෂී කඩේම් පරීක්ෂණයක් තියෙනවා. එයාට පුළුවන් තරම් ලනු දීලා වට්ටන්න හදන්න. සෝවානුණයි කියලා කියනවා රහත්ුණයි කියලා කියනවා ඉතිප්‍රාත්‍යහාරය තියනවා කියනවා සතිය තියනවා කියනවා සමාධිය තියනවා කියනවා උපේක්ෂාව තියනවා කියනවා ආලෝක පේනවායි කියනවා ඔක්කොම දෙනවා ඉන්දා කියලා දෙනවා ඒනොට ඒ කාපු එක ජීවිතකයා බත් කාලේ මරනවා වගේ තමයි ජීවිතයකට ඇතු වෙන කණ්ඩ දුන්නට පස්සේ කාලයකට පස්සේ හම්බුනට පස්සේ කාලා ස්පෘත්තාවට මැරලා යනවා ඒක නිසා භාවනා කළ රූප සංඥාවට ගියාට පස්සේ ආම්බනේ විදර්ශනා උපක්ලේශ කියලා අපේ පොත්වල සඳහන් කරලා තියෙනවා. බුද්ධ ගෝසාචාර්යන් වහන්සේ 10ක් සඳහන් කරලා තියෙනවා ඕපාස ඥාන පීති පස්සද්ධිය ආදි වශයෙන්. නමුත් මම කියනකොට මට හම්බුණා ඒ මහායාන පොතක සූරංගම සූත්‍රයේ රූපය දක්ෂ වෙනකොට රූපේ 10 ආකාරයකට අපි රවට්ටනවා. වේදනාව දක්ෂ වෙනකොට වේදනා 10 ආකාරයක අපි මුලා කරනවා. සංඥාව සංඥාව රූප සංඥා මට්ටමට ආපුවාම අපි සම්පූර්ණ ඒ කියන්නේ නොමග යවන්න අපිට ලනු දෙනවා. සද්ධාවෙන්ම ඉන්න ඕනේ. සීලෙන්ම ඉන්න ඕනේ. සතියෙන්ම ඉන්න ඕනේ. කාපු ගමන් ආය නයින් සයිනිමන් ක්‍රීඩාවේ නයාගේ ඔළුව ළඟට ගියා වගේ බුක් ගාලා මම දැන් දන්නවද කියලා නයින් සයිනිමන් ක්‍රීඩාව වලිගෙට එනවා ඩොග් ගාලා. ඉතින් එවනස දන්නේ මේ 100ටත් කිට්ටු කළා තියෙන ඉඳපු ගමන් වැටිච්චාම බින්දුවට වැටෙනවා. ආයෙසරයක් ඇතෙන්ට යනකොට කොයි වෙලාවෙ ඉනිමග මුලට වැටෙයිද කොයි වෙලාවෙ ණය කට වැටෙයිද දන්නේ පල්ලෙහාට නෝනේ ඒකට කියනවා කට්ටිය මේ සංඥාව කිසිම හේතු ප්‍රත්‍යක්ෂයිත කරන්නේ අ හේතු අප්‍රත්‍යයෙන් හටගන්න එකක් කියලා එයා සංඥාවට දොස් කියනවා එයාට තේරෙන්නේ මේ සංඥා වැඩ කරන්නේ කොහොමද කියලා මොකද එයාට දීපු ලණුව කාලා අන්ධහර පාණ්ඩ ගිහිලා කියා පාණ්ඩ ගිහිලා සෝබන කරන්න ගිහිලා චීන්සාර දීපු මට්ටමට තරම් වෙන ජීවිතයක් ගත කරන එක තමයි ආධ්‍යාත්මික තලතුණකම කියන්නේ. ඒක කවදාකවත් පොතකින් ගන්න බෑ. සත්පුරුෂ ශාස්ත්‍රයෙන් විතරක් ගත හැකියි. ඒත් අනිවාර්යයෙන් මේ භාවනා කරනකොට ඒ ගැළපෙන සත්පුරුෂ ශාස්ත්‍රයට තියන්න ඕනේ සත්පුරුෂයා සෝබනේට කැමැතිව නැහැ. ඒ නිසා සත්පුරුෂයා අඳුර ගන්නට ලේසි. එයා ආලවට්ටමට කැමතිත් නැහැ. මම දන්නේ මම දැකපු සත්පුරුෂෝ දෙන්නෙක් මේ ලෝකේ ඉන්න නිසා මගේ අත් එක පිං කරලා තියෙනවා. ඒ බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේත් අපේ අපත්‍යච ලොකු ස්වාමීන් වහන්සේත් කොච්චර ಗುಣ තිබ්බත් කවදාත් හෙලි කරන්නේ සියලුම ಗುಣ වසාගෙන ජීවත් වෙනවා. පොඩි එකෙක් වගේ ඉන්නවා. කවදාවත් ඔය මොන જાති තිබුණත් විවේචනය කරත් ඕ ඔය එහෙම තමයි කියන මිසක කවදා කරන්නේ නැහැ මයි ළඟ එහෙම නැහැ මම මෙහෙමයි කියලා මම අපාණ්ඩ යන්නේ. මොකද ඒගොල්ලෝ දන්නවා මේ කවුරු හරි ඇවිල්ලා අපිට මේ මල් මාලා දාලා අපිව පුම්බන්න හදන පිම්බිල්ලෙන් තමයි අපි වැටෙන්නේ. සත්පුරුෂයා කවදාකවත් ඒක කරන්නේත් නැහැ. සත්පුරුෂයා මල් මාලයට ඔලුව පාත් කරන්නේත් නැහැ. එයා දන්නෝ දෝෂාරෝපණය සහ ස්තුතිය දෙකම එකයි. මේ දෙකම එකම කාසිය දෙපැත්ත තියෙන නිසා මේ දෝෂාරෝපණය කැමති වුණොත් විවේචනයට බර වෙනවා. ප්‍රශංසාවට කැමති වුණොත් සංඥාවට අහු වෙනවා. එනිසා නෑ අවශ්‍ය දේ හම්බ වෙයි කර්මානුරූපව කවුරක්වත් ඇවිල්ලා අඳහර පාන්න ඕන කමක් නෑ කියා පාන්න ඕන කමකුත් නෑ කියලා. ඒ රූපය රූප සංඥා බවට පත් වෙනකොට ඒ මවාපාන දේවල් ටික පුලීලි පාන දේවල් වලින් හොඳට තේරුම් අරගන්න ඕනේ මේ එන මේ එන නාඩගමෙන් මේ 18 තන්නින් මේ තෘෂ්ණාවටද ඇදිලා තියෙන්නේ මායා මාන්නයටද ඇදිලා තියෙන්නේ මම ආයනෙට ඇදලා තියෙන්නේ. ওই තුන විතරයි ඔතන වැඩ කරන්නේ. තණ්හා මාන දිට්ඨි විතරයි තියෙන්නේ. ඒ එන දර්ශනයෙන් තමන්ට පේන සංඥාවෙන් මට මාන්නෙද වැඩෙන්නේ, තෘෂ්ණාවද වැඩෙන්නේ, දෘෂ්ටියද වැඩෙන්නේ කියලා. ඒ එකක්වත් නැත්තම් ඔය මොනවද වෙන්නවත් අරමුණට යන්න පුළුවන්කම තියෙනවා. ඒ මොකීකට හරි ගිය ගම වෙන්නේ අරමුණ පැත්තක දාලා මේ මගදී හම්බෙච්ච දේ අල්ලගෙන ඉතින් කතන්දර ගොත ගොතා. හරියට මෙයාට කිය කියා බය වෙලා අසරණ වෙලා එහෙම නැත්නම් සැකවපදවාගෙන අර බයට මේ අසරණකමට ඥානීය කියලා හිතා ගන්න. මේකට ප්‍රශ්න අහලා මේ කතා කරලා මේ විසඳ ගන්න එක තමයි ඥානීය කියලා. ඒකට වෙන්නේ මොකද්ද? ඥානීය ලැබෙන ප්‍රත්‍යක්ෂේ පැත්තක ගිහිල්ලා මේ චින්තාමේ ඥාන වගේකට දොර ඇරෙනවා. ඒ නිසා මේ සංඥාව පිළිබඳ කතා කරන්න ගියාට පස්සේ ඒ පුද්ගලයා විශේෂයෙන්ම ඔය කාම සංඥාව කියන නීවර ධර්ම ටික චිත්තක්ෂණයට හරි අයින් කරාට පස්සේ යට තියෙන වංචනික ධර්ම ගත්තොත් ඉව්වට කියන්න පුළුවන් අනුසය කෙලස් කියලා. අනුසය කෙලස් හැම වෙලාවෙම වැඩ කරන වංචනික විදියට. නිසා ඒ කෙලස් නැතිකම නෙවෙයි තියෙන්නේ. ඒ කෙලස් එනකොට ගෙට අපි හිතනවා මේ හතුරෙක් එන්නේ මගේ පුතා කියලා. ඉතින් හතුරයි කියලා හතුර ගෙට ගත්තොත් මේ වගේ වෙලාවක පුතයි කියලා මොනතරම් හානියක් කරයිද ගෙදෙට්ට. ඒ වගේ නීවරණ අයින් කරාට පස්සේ හිතක ඒක හොඳට වතුර පෑදෙනකන් හිටියොත් පේන්න පටන් අර ගන්නවා. ඒකේ අර තියෙන ගොජේ හැම වෙලාවෙම වංචනික ස්වරූපයෙන් වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා හොඳට සංසන්දනාත්මකව බැලුවොත් අපි මානසික විද්‍යාවේ බුදුරජාණන් වහන්සේ ඒ කෙනෙක්ගේ හිතේ අර මුලින් තියෙන වීතික්‍රම කෙලෙස් භූමිය පරිඋත් ทาน කෙලෙස් භූමිය අයින් කරාට පස්සේ යට තියෙන අනුසය කෙලෙස් භූමියට එක්කෙනෙක්වත් දක්ෂ නැති බව දන්නවා. මොකද ඒක අරිමායාකාරී. ඉතින් ඒක නිසා ඒක දිහා බලන්න ඕනේ බුදු ඇහෙන් මිසක Taman ගැහෙන් බල්ල බෑ. ඒක බුදු ඇහෙන් බලනවා කියලා ඒක ලක්ෂ වාරයක් එන්න ආරින්. කිසිම විනිශ්චයකට එළඹෙන්න එපා. ඉතින් ඒක විග්‍රහ කරන්න පේනවා බටහිර මානසික විද්‍යාව තාම ගූහලිච්ඡත ගන්න වයසටවත් ඇවිල්ලා නැහැ. හිතන්නවත් බෑ. ඔය කොච්චර දක්ෂ වුණත් ඒ අනුසේ භූමිය වංචනික ධර්ම, ෂට ධර්ම, මායාවී ධර්ම කියන එක ඔය බටහිර මානසික විද්‍යාවට තව කල්ප කෝටි ගණක් යයි තේරෙන්නේ. ඒ මොකද ඒගොල්ල ආත්මේ බාර අරගෙන දෙන උත්තරයක් ඔකේ තියෙන්නේ. තන්නේ ක්‍රම ආත්මේ වෙල්ඩින් කරලා හදලා දෙන එක තමයි කරන්නේ. මොකක් හරි ලෙඩක් වෙලා ගිය ගමන් අට ආය ආත්මය හදලා දීලා කියනවා ගෙදර ගිහලා හොඳට සෙල්ලම් කරලා කාලා ආය පිස්සු ඇවිච්චාම එන්න ගොය. ඉතින් අනිවාර්යෙන් පිස්සු ඇවිච්චාම ආය අර පොලිමට වෙන්න ඕන. මොකද අර භාවනා කරලා හරි කාට හරි කිව්වොත් මේ රූප සංඥා පේන්නේ කියලා නෑ නෑ ඔයාට තියෙන මේ අසවල් රෙදේ ඒකල මානසික රෝගේ ලෙඩකුත් දානවා, බේතකුත් දෙනවා. බේතකක් දුන්නට පස්සේ අරූ සදාතනික සදා සොත්ති. සදා සොත්ති භවන්තුති කියලා දී. සදා සොත්ති තමයි. සංඥාව ගැන දන්න කෙනෙක් දන්නවා බුදුහාමුදුරුවෝ ඇර විශ් වෙන කෙනෙකුගේ මානසකට උදව් කරන්න ආශයනුසේ ඥානෙ නැතුව එහෙම අධිකාරී ශක්තිය කාටවත් නැහැ. අපිට හිතා ගන්න බලන්න අවුරුදු කියනකොට කේතහගේ මේ මේකක් මටත් වෙලා තියෙනවා මෙන්න මෙහෙමයි කියනවා මිසක්කා උඹට තියෙන මේ ලෙඩක් මේකට මේ බේත ගත්තාම හරියනවයි කියලා දුන්නොත් බේතක් ඒකාන්තෙම මොලේ කුරුවල් කරලම දාන. ඉතින් අද හැදෙන ජනතාවෙන් 25ක් අනිවාර්යයෙන් මානසික පිස්සෝ. අනිවාර්යයෙන් මානසික රෝගී. ඒක එංගලන්තේ එන්න එන්න වැඩි වෙනවා. ඇමරිකාවේ ඉගෙන ගන්න ළමයි අතර 10%කට වැඩි දැනටම මේ යන්තම් පහතෝරන වයසේ ඉඳලම මානසික අසහනයි. ඉතින් ඒවට බෙහෙත් ගත්තේ නැත්තම් ඒක බොහොම තාමත් භයානක තත්ත්වයක් තියෙන්නේ. මේවා කතා කරන්න ගියාම අපි නිකන් අනවශ්‍ය හතුරු ඇති කරගන්න වෙනවා. පන්තියේ ළමයි යම් ආකාරයක පන්ති පාඩම ඉගෙන ගන්නව කකුල හොල්ලලා හිටියොත් ටීචර් පොතේ එක දා ගන්නවා. ඒ ළමයා පන්තියේ වැඩ කරන්නේ කකුල හොල්ලනවා කියලා. කළු කළු ලෑල්ල බලන්නේ නැතුව පිටියෙන් එහා පැත්ත බැලුවොත් තව එකක් දාගන්න. පටින ළමයි එක්ක කෝලම් කරුවොත් තව එකක් දාගන්න. 10ක් ඉලක්කම් හම්බෙච්ච ගමන් ලොකු සර්ට වාර්තා කරනවා මේ ළමයා අස්වාභාවිකයි කියලා. අනිවාර්යයෙන්ම යට රැටලින් දෙන්න ඕනේ ඊට පස්සේ. ඊට පස්සේ කතා කරලා කියනවා ඔයා පන්තියේ කලවලකාර දරුවෙක් ඒ කියන්නේ අසමෙ දඟකාර වැඩි බේතක් දෙන්න ඕනේ. දීපු ගමන් අර ළමයා එහෙම හේ බානවා. ඉතින් යම් විදියකට දෙමාපියන් කියවට පස්සේ දෙමාපිය විරුද්ධ වුණොත් ඒ පොතේ හැටියට දෙමාපියන්ට ඕන සයිකියාට්‍රි කෙනෙක් ගාට දෙමාපියන්ට පිස්සු. පන්තියේ ළමයි ගාන 10 වැඩි වෙච්ච ගමන් ඔළුව හොඳ නැති කට්ටිය ටීචර්ට 10ක් පඩි වැඩි වෙනවා. ඉස්කෝලේ තියෙන පන්ති වලින් 10කට වැඩිය ඉන්නේ අමාරු ළමයි කියලා ඉස්කෝලේට වර්තාවක් ගත්තොත් ලොකු සරට 10ක් පඩි වැඩි වෙනවා. ඉතින් කොයි විදිහට බලන්න ටීචර් දැන් ළමයි දිහා බලන්නේ. අවුරුදු 55 වෙනකන් පස්සේ මේ බේත නිසා ඕටිස් හැදෙනවා. අර භයානක ලීට රෝග දෙක තුනක් තියෙන්නේ. අල්සයිම හොඳටම සම්බන්ධතාවය දක්ලා තියෙනවා. ඔන්න ඕක තමයි අද වෙන්නේ. ඒ නිසා ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රධාන නගරවල ඉස්කෝලේ යනවා යනට වැඩිය හොඳයි. අර ගෙදර තියෙන රොටිය පුච්චගෙන කාලා තියෙන අධ්‍යාපනය ලැබලා දෙන්නේ. මොකද හැදෙන ලෙඩේ රෝගී අම්මට තාත්තට තේරෙන්නේ නැහැ. මොකද සැලසුම් කරලා තියෙන්නේම ඔය සංඥාව අප්සෙට් අරින්න ඊට පස්සේ ඌ කියන දෙයක් අහනවා වැටි බබෙක් බාඩපත් කරනවා. කුල්ලෝ කවුද දඟර නොකරන උන් ඉන්නේ? දඟ නොකරන උන් තියෙන ඌ මැට්ටෝනේ. උන් දඟ කරන්න ඕනේ. ඒ කියන්නේ ඌ ඉගෙන ගන්න. අරක නෑ ඌ ඔක්කොම හරියට මේ මොනවද කියන්නේ කරාඹනවයි කියලා එකක් කරන්නේ. කරාඹල තමයි හදන්නේ. ඊට පස්සේ බලාගත්තද බලාගෙන ඉන්නේ. අයියෝ මං අවුරුද්දකට සැරයක් ඇමරිකාවේ යනවා. ගියාම මට ඕක තමයි තියෙන වැඩේ. ඉතින් මම බලාගෙන ඉන්නවා අනේ මේ දියුණු ඉහළම මට්ටමේ තියෙන රට අද මේ වෙනකොට ඒ රටේ කළු ඇමරිකන් ළමයින්ට කරලා තියෙන දේවල් පිරිමි ළමයින්ට ජනාධිපති කළු ඇමරිකන් කාර්යයක් ඉන්නේ මොන්න තාලෙන්වත් වළක්වන්න බෑ. මේ ළමයා ස්වභාවික විදිහට හැසිරුණොත් ඒක පිස්සු. ඔය ඒ බකන් නිලාන කුඩු ගැව් වගේ ඉන්නවනේ ආයේ හොඳ පුරවැසියා. ඒකට තමයි මේ කියන්නේ. ඉතින් Tamange හැදෙන මේ Tamanට හැදෙන පිස්සුව මේ වගේ සමාජයක හිටියොත් මම දන්නේ මම පොඩි කාලේ මෙහෙම මැන්න නම් එහෙම පීතු ඩබල් හොඳ එක තියෙන්නේ මොනම තාලෙම මොකාටත් මොන විදියෙන්වත් හිතා ගන්න බෑ මොනවද කරන්නේ කියලා. ඉතින් අපේ අම්මට දරුවෝ 10 දෙනෙක් බාලමණන්ගිලා දෙන්න, ඒකට අපි දෙන්න, ඒකට අක්කලා දෙන්න, කීකට අක්කලා දෙන්න, කීකට අයියලා දෙන්න. ඉතින් 10 දෙන්න දෙන්නකට කාලේ එළියට දානවා. හැන්දෑවට ආවද කියලා බලන්න දෙන්න දෙන්නකට කාලේ ඇතුළට දානවා. ඒක අම්මට වෙලා නැහැ. අතපය තියනවාද කියලා බලන්න ඔක්කොම. දැන් ඉන්න අම්මා කෙනෙකුට දරුවෝ 10 දෙනෙක් හම්බුනොත් මට හිතා ගන්න බෑ. ආයම්මලා කී දෙනෙක් ඕන වේද කියලා. ඒ තරම්ම මේ පොඩියෙකුට දූවිලි අත ගන්න දෙන්නේ නැහනේ. පොලිතින් බෑග් එකේ තියලා තිනවා දරුවන්ට දාන්න එපා, තෙල්ලම් කරන්න එපා. ඔළුවේ දාගත්තොත් මැරෙයි. පීයක් පෙන්වන්න හොද නැහැ. ගින්දර ටිකක් පෙන්වන්න හොද නැහැ. වතුර කඩකට කිට්ටුවකට තමයි ගෙනියන්න හොද නැහැ. පොළවේ අඟලකට වැඩි ඉස්ස තැනක් තිබ්බොත් ඒ ගොඩනැගිල්ලම විරුද්ධයි. මොකද ළමයි හැපිලා වැටුනොත් එහෙම. ඉතින් මුන් කොහෙද ගෙනියන්න හදන්නේ මේ පොඩි උන් ටික හදලා මේ දරුවන්ට මේ ස්කවුට් කරලා මේවා පෙන්වන්න එපා. ගින්දර කියන්නේ මේකයි වතුර කියන්නේ මේකයි පරිස්සම් කරනවා මිසක් මේ කොරලා තියෙන විකාරේ බලනකොට අපි මේ ඉස්සරහා પરම්පරාව කොහෙද ගෙනියන්නේ? ඉස්සරහා પરම්පරාව කොහෙද ගෙනියන්නේ? මොන තරම් මායාවක්ද කරන්න හදන්නේ? ඉතින් එහෙම මිනිස්සේ කියලා භාවනා කරනකොට මතුනොත් එහෙම ඉස්සරහට ඔන්න සුදු පාටක් ආවා, ඔන්න කහ පාටක් ආවා, ඔන්න රුවන්වැලි සෑය දැක්කා. ඉතින් මෙයාකට පිස්සු ඩබල්. අයි මේව හිතලවත් නැහැ, දන්නෙත් නැහැ. ඉතින් බුදුරජාණන්සේ කියනවා ඕක දැක්කේ නැත්තම් භාවනාව හරි නෑ. ඕක දැක්කට අරමුණ කඩා ගන්න තු ඉන්න පුළුවන් නම් ඒක තමයි පෞරුෂත්වය කියන්නේ. ඔය කොයි දේ පෙන්නුවත් ඒක බහු නානා ඍතු වේසමවා මඟ අවුරන්නේ. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා ඒන මොන දේ ආවත් තමන්ගේ අරමුණ, තමන්ගේ සතිය, තමන්ගේ සීලය, තමන්ගේ සද්ධාව කඩාගත්තේ නැත්නම් ඌ ඒ තෘෂ්ණේ ඒ ප්‍රඥාව කියන විභාගයෙන් පාස් වෙනවා. ඒකට පාස් වෙන තියෙන එකම ක්‍රමය උඩ දඟ බෝලම දාන්න ඕනේ. බැට් කරපන්. එහෙම නැතුව යාට හොඳ බෝල දාලා ගහන්න පටන් අරගත්තොත් ඒක මාහරයාකට කියයි ඔයා මට සෙන්චරියක් ගන්න හොඳ බෝල ටිකක් ගන්න කියලා. ඒවන්නේ. ඒ නිසා භාවනා කරනවා නම් පැවිදි වෙනවා නම් මේකට යනවා නම් උට දෙන්න තියෙන දසවතම දෙන්න ඕන. ඉතින් කියන්නේ ඔබ බේරගනින් මිසක් කද්දාකත් අත දෙන්න නරකයි. අත දුන්නොත් වෙන්නේ ඌ සෙකන්ඩ් හෑන්ඩ් වෙනවා. ඒ භාවනා කරන්න ගිය කෙනාට පුත්‍රජානනාංශයේ දෙන අභ්‍යාස පන්තිය පුත්‍රජානනාංශයේ දෙන එක නෙවෙයි. ඒ අභ්‍යාස පන්තිය වෙන කිසිම සාසනයක මෙච්චර ලස්සනට පෙන්නලා නැහැ. හැම තැනකම තියෙන ආදීයන්ගේ ආශිර්වාදය දීලා එයා එකෙන් අයින් කරනවා. නැත්නම් සෙත්කවියක් කියලා ඈකින් අයින් කරනවා. පිටිත් ටිකක් කියලා නූලක් ගැට ගහලා එකෙන් අයින් කරනවා. ඉතින් කොහෙද මේක මේ මිනිහෙක් වෙන්නේ? ඉන දෙයට මොන දෙන්න ඕන නිසානේ රජගේ අතහැරලා සරුවත් යනසේ පාත්‍රය අතහැරලා බැස්සේ පාරට. ඒකල කියවනේ අවුරුදු 10ක් මං හිතුවා කැලේ මොකෙක්වත් මං දැක්කේ නැහැ. ওই ප්‍රේතෙත් නැහැ, යක්ෂයොත් නැහැ, භූතියොත් නැහැ, මොකෙක්වත් නැහැ. දැන් ඉන්න කට්ටියට කැලේට යන්න යනකොට මේ කෙලින් කරන්න බැරුව සූ ගාල බඩ යන්න පටන් ගන්නවා. අයි මේ කැලේට යන්න වෙයි කියලා. මේගොල්ලන්ට මතක නැහැ අවුරුදු 200කට ඉඳලා සුද්දා හිටියේ කැලේ කියලා. මේ මේ රටේ ඉන්න යක්කෝ අවුරුදු 200 ඉතිහාසයේ ඊට ඉස්සෙල්ලා වැද්දෝ. දැන් කැලේ ගැන යන්න ගම වර්ණචර වෙනවා අයියේ. වර්ණචරකම හොද නැහැ. සුද්දා වර්ණචර වුණා තමයි එළියට ඇවිල්ලා ඔක්කොම සෙල්ලම් කෙරුවේ. අපෝ කැලේට යනවා කියන්නේ අපි බුදුන් දකින්න යනවා. අපි සත්‍ය දකින්න යනවා. කිසි කෙනෙකුට බෑ. කිසි කෙනෙකුට දෙමාපියෝ දෙන්නේ නැහැ. මේ තියෙන අධ්‍යාපන ක්‍රමය දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට මේ සංඥා පිළිබඳ හදන්න ඕනේ නම් හැදෙන්න ඕනේ නම් අපි පෞරුෂත්ව විශ්වාස කරන්න. මේ පෞරුෂත්වයට අභියෝග දෙන්නේ නැතුව පෞරුෂත්වයට කදාකත් හැදෙන්නේ නැහැ. නැත්තම් ਸਰවචනාසේ රාහුල පුංචි ආමතුරුන්ට අර කටි කිරිසුඳ යන්න ඉස්සලා කියලා පැවිදි කරලා වැසිකිළිය පුදියන්න ඕනේ. වැසිකිළිය පුදියන්න ඕනේ. කුමාර පැටියා. රජ පැටියා. බොම්බේක හදාගන්න. ආන් මේ වගේ කරන තරම් ඒ පුජානස දෙචක් මහ පුරුෂ ලක්ෂණ තියෙන 80ක් ව්‍යංජන තියෙන උන්වහන්සේ දන්නවා. මේ බොරුකාරයට වැඩ බෑ වැඩකාරයට බොරු බෑ. ඉතින් බය නැතුව එළියට දානවා. එළියට දාන්නේ මේ සංඥා පිළිබඳව අවබෝධ කරලා දෙන්න. ඊට ඉස්සෙල්ලා යාට කාමයේ කාම සංඥා, රූපේ රූප සංඥා පෙන්නලා, පෙන්නලා කියන මෙතනින් එහාට මේ සියල්ලම මනෝ විකාරයක් තියෙනවා. ඒ මනෝ විකාර දඬකටකම් අඩු කරලා මේ මනෝ විකාරේ මනෝ විකාරේ බව දැක්කනම් අන්තිමට තියෙනවා රූපේ කියන්නේත් මනෝ විකාරයක් කාම සංඥා කියන්නේත් මනෝ විකාරයක් කාමයේ කියන්නේත් මනෝ විකාරය. එතනින් තමයි පටන් අරගන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරන යනකොට මෙතෙන්ට එනකොට කට්ටිය නූල් බඳින්න පටන් ගන්නවා. බය වෙනවා. කදාකවත් නැති මොනවද දැක්ක මේක මොකක් හරි කවුරු හරි මට ඇවිල්ලා කියනවාද ඇයි එහෙම වෙන්නේ මහා ප්‍රශ්න ඒ තරම්ම කයට අසයි ඒ තරම්ම වේදනාවට ආසයි. ඒ තරම්ම එන සංඥාව බදාගෙන දිට්ටි හදාගන්න. ඊට පස්සේ සංස්කරණය කරනවා. ඉතින් ඊට පස්සේ සංසාරේ වැවෙනවා. ඒ නිසා මෙතෙන් යනකම් ගිහිල්ලා මේ කාම සංඥාව, රූප සංඥාව ආදී වශයෙන් සංඥාවේ තියෙන අනිච්ච සංඥාව පුරුදුකරනද මේ නිත්‍ය සංඥාවේ ඉන්නේ කරන අයින ඩොක්කක් බව, uppණ්ඩනයක් බව, විහිළුවක් බව, හාස්‍යයක් බව තේරුම් ගත්තොත් ධර්මයේ කිසිම හේ බාන ගතියක් පිලුණු ගතියක් ඇත්තේ නැහැ. අද භාවනා කරක් තියෙනවා. නමුත් මේ භාවනා කරලා මේ පොඩිත්තක් හම්බුනාට පස්සේ කය ගහන කෑ ගැහිලිදියා බලනකොට ඒක නම් කවන්නේ. ඒවට උඩගෙඩි දින ගුරුවරු දිහා බලනකොට හිතෙනවා අනේ මේ මිනිස්සු මොනවද දැකලාද මේ කෑ ගහන්නේ කියලා. හැබැයි මම දන්නවා ගුරුවරු අමාරු වැටෙන්නේ අනුගාමිකයන්ගේ වැරද්ද නිසා. ඒසා දෙපාර්ශ්වයටම බලපන්න. නමුත් මම පිළි අර ගන්නවා අපි ඉන්න සමාජයේ මේක පිළිබඳව ගොඩක් අත්දැකීම් තියෙනවා. අවුරුදු 30ක්ම හොඳට දැකලා තියෙන ඔය එන සායම්බරු. එක එක එක එක ಜಾති භාවනා ක්‍රම එනවා. එක එක ගුරුවරු වෙනවා. එක එක කැටි ක්‍රම එනවා. ඒව නිකන් පිටුරු ගිනි ගත්තා වගේ හෝස් කාලපත් වෙනවා ආය නැතිලා. නමුත් මේ මේ සතිය කියන එක Tamanට ඉදිරිපත් වෙන දේ ඉදිරිපත් වෙන දේ බලනවා කියන එක කවදාකවත් අභියෝගයට ලක් වෙන්නේ නැහැ. මොකද මේක තමයි සංඥා විනිවිදකට යන තියෙන ක්‍රමයේ. ඒ නිසා මේ රූපය වේදනාවාදී දේවල් වල හොඳ පරිචයක් ඇති වුණාට පස්සේ විතරක් අපිට මේ මිරිඟුව මිරිඟුව වශයෙන් දැක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතනවා මිරිඟුව වතුර කියලා. ඉතින් දැකලා නේ කියන්නේ. අස්පන අපිට දෙන්නේ කවුරක්වත් දෙන්නේ බෑ කියන්නේ. නමුත් මේ පේන ඇහැ පෙන්වන්නේ බොරුව කියලා. ඒක ලස්සනට රාමසු කෙනෙක් කියනවා අපි හිතනවා තියෙන දේ පේනවා, පේන දේ තියෙනවායි කියලා. මිරිඟුව ති පේනවා, පෙන්වට හිතන්නේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා නම් මිරිඟුවේ වතුර තියෙනවා. වේන එතන ගියාම නෑ. යන්න යන්න මිනිගු ඈත් වෙනවා. හීනේදී තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා, නැගිටලා බැලුවට පස්සේ අපිට පේනව නෑ කියලා. බම්බේ ගාවට ගියාට පස්සේ තියෙනකොට පේන්නේ මිනිස්සෙක් ඉන්නවා කියලා. නමුත් එතන තියෙන පිටුරු සොගයක් විතරයි. ඒකේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන තරමටවත් ඇහැ විශ්වාස කරන්න එපා. කනත් එච්චරයි. නමුත් මේ අස්පනා අපිට එන දේ සතියෙන් බලාගෙන යනකොට මේ තමන් මෙතෙක් කල් ගහපා දීලා පාවා දීලා කෑ ගහපු හැමදේම නිත්‍ය සංඥාවෙන් පටලවගෙන ඉලක් කියලා තේරුම් ගත්තට පස්සේ කවදාකවත් ඊට පස්සේ ගහපා දෙන්නේ නැහැ. මොනම දෙයක්වත් ගහපා දෙන්නේ නැහැ. ඔය වෙලාවට ඕක නම් කොහොම තමයි. තව සැරයක් බලන්නකෝ. තව සැරයක් බලන්නකෝ කිව්වට පස්සේ යාටම තේරෙනවා. ඒක නිසා සරුවචනා සික්කිසි දවසක ගැලුම් කාර්යයක් උනේ නැහැ. තමන්ගේ භාවනාව තමන් කරලා තේරුම් ගන්නවා මිසක් මම ඔයාලට ආශිර්වාද කරන්නම් මම ඔයාලට පළවෙනි ධානය දෙන්නම් ඔයාලට දෙවෙනි ධානය දෙන්නම් ඒ මොකක්වත් නැහැ. ඒක තියෙනවා නම් හොඳට මතක තියාගන්න ඔක සරුවඥ දේශනාවක් නෙවෙයි. ඒ නිසා භාවනා කරන කට්ටිය මේ සංඥා පිළිබඳව මේ පාටලවිල්ල මේ මේ මුලාව මේ ෂට මායාවී ගතිය තේරුම් ගත්තේ නැත්නම් ඒ කෙනා මං කියනවා භාවනා කිරීම නිසා අනවශ්‍ය ලෙඩක් හදා ගන්නවා. අනවශ්‍ය දුකකටපත් වෙනවා කියලා. ඒකට කියනවා ඊට්‍රෝජෙනික් ඉෆෙක්ට්. එහෙම නැත්නම් බෙහෙතෙන් හටගත්ත ලෙඩේ. පෙරදියට වටා ගැනීම නිසා ඇති කරගත්ත ලෙඩේ එකයි උත්තරේ තියෙන්නේ හෙලි කරන්න. දන්න කියන කෙනෙකුට හෙලි කරන්න හෙලි කරලායි කියන උත්තරේ ගත්තට පස්සේ තමයි තේරෙයි. මේ ගමනේ ගියාට අපිට මේක පිළිබඳ පූර්ණ අයිතියක් නැහැ. වරද්ද වරද්ද යන ගමනක් තියෙන්නේ. අපි වාසනාවන්තයි. එහෙම වරද්ද වරද්ද යන තව කෙනෙක් දෙනෙක් පේන්න ඉන්නේ. ඒගොල්ලොත් ඒක සාක්ෂි කරනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ ශාසනය අපිට හදන්න බෑ. හම්බෙච්ච බුද්ධ ශාසනය උපරිම වැඩ ගන්න ඕනේ. වැඩ ගන්නකොට තියෙන කඩින් පරීක්ෂණයක් තමයි මේ සංඥාව කියන එක. ඒක තේරුම් ගත්තට පස්සේ ඒක න කදාකත් විනිශ්චයකට එළඹෙන්නේ. ඒක පොරොත්තුව බලනවා තව තොරතුරු එකතු කරනවා. එතකොට එයා හැමදාම තරුණ කෙනෙක් වෙනා මිසක කවදාවත් වයසට යන්නේ නැහැ. ඒ නිසා කාට හරි ඕනේ නම් තිරියන් වෙන්න කාට හරි ඕනේ නම් ওই වයසෙන් එක නතර කරගන්න භාවනා කරලා ওই සංඥා පිළිබඳ අවබෝධය ලබා ගන්න. එතකොට අපිට තේරෙනවා මේ ධර්මයේ ජීවත් වෙනකොට ඒ ධර්මයේ විසින් තිරියම් කරන ගතියක් තියෙනවා. අන්නේ ඒ තිරියම් කරන ගතිය ඇති කර ගැනීමට සියලු දෙනාටම මේ සංඥා පිළිබඳ ඉගෙන ගැනීමේ කුසල ඡන්දේ පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි සම්ප්‍රදාන කූලව එත්තාවතා ചാතිකාත සජ්ජායනා කිරීමේ ධර්ම දේශනා ශ්‍රවණ ශ්‍රවණ සැසි වාරය මෙතනින් સમાપ્ત කරමු. එත්තාවතා චගම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා නුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාචගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනම් ආකාසට්ටා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු